ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි. නිවාසික පාතක මහතුරු සම්බන්ධ කරන අපිට හම්බිනවල් හම්බින අවස්ථාවේ හැටියට මේ බ්‍රහස්පතින්ද දවසේ මේ පැයේදී ධර්ම දේශනාවකට අපි හම්බ වෙන එක නිසන්වනේ චාරිත්‍රයක්. ඉතින් අදත් අපිට <clears throat> බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙන ධර්ම දේශන අවස්ථාවක්. ඒ සඳහා අපි tempත් වෙලා සියලුම දෙනා සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛාය පනයේ කිං පරිභාගෝති දුක්ඛා වේදනා දුක්ඛාය පනයේ කිං පරිභාගෝති සුඛාය වේදනා අදුක්කම සුඛාය පනයේ කිම් පරිභාගෝති අවිජ්ජා අවිජ්ජාය පටිභාගෝති අවිජ්ජාය පනයේ කිම් පටිභාගෝති විජ්ජාය පටිභාගෝති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අදත් උද්ෘතයක් වශයෙන් ඉදිරියට ගත්තේ අපි මේ වෙනකොට ප්‍රධාන මාතෘකාව වශයෙන් ඉදිරියට තියාගත්ත චුල්ල වේදල සූත්‍රේ පාඩයක්. අපි මේ වෙනකොට මේ චුල්ල වේදල සූත්‍රය කොච්චර දුරට රස විඳලා තියෙනවද කියනවනම් අපි මේ වෙනකොටම දේශනා 52ක් පැය වශයෙන් කියනවා 52ක් ගත කරලා තිනවා. අද මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන 53 වෙනි එකට ඒ 52 ඇතුළත එකම සූත්‍රයේ උනාට තේමාවල් වෙනස් වෙනවා. මොකද ඒ චුල්ල වේදාල සූත්‍රය තරම්ම රසවත්, ඒ තරම්ම විවිධාංගීකරණය වෙච්ච වේදාල කාණ්ඩයට වැටෙන ව්‍යාකරණ වේදාල එහෙම නැත්නම් ධම්මවිචය එහෙම නැත්නම් මීමන්සාව එහෙම නැත්නම් විතක්කය වගේ දේවල් වලට උදව් කරන සූත්‍රයක්. ඒ සූත්‍රයේදී මේ අපි අද ඉදිරිපත් කරපු කොටසට එන්න ඉස්සෙල්ලා භූමි සකස් කිරීමක් වශයෙන් පිටිය සකස් කිරීමක් වශයෙන් මේ මාතෘකාවම විවිධ පැති වලින් අපි මුණගස්සගත්තා ඒ දෙපසෙම ඒ සකච්ඡායම් කොටසක් විදියට මෙතන ඇත්ත වශයෙන්ම අවබෝධය වේදනා චෛතසිකය හරහා පෙන්වන්න කරන උත්සාහයක් තියෙන එක ඔක්කොටම හරියන ඔක්කොටම තේරෙන එකක් නෙවෙයි නමුත් කලහක්ක් බව හොඳට පැහැදිලියි මේ දවස්වලේ පල්ලෙහා පවත්වන ධර්ම දේශනාවේදී බොහෝ වෙලාවට සංඥාසයිතසිකේ හරහා මේ අවබෝධයට ළඟා වෙන හැටි පෙන්ලා දෙනවා. ඉතින් ඒකෙන් කිව්වහම මේ කියන වේදනාචෛසිකේ හරහා නැත්නම් වේදනාස්කන්ධය හරහා යන ගමනේදී අනිත් ඒවා අමතක කරලා පිටුපාල යනවා නෙවෙයි. සමහර කොට ඒක හරි රසයි. තමන් අර සංසාර ගැටේ වැදිලා තියෙන වේදනාව හරහා නම් එයාට ඒකෙන් ඒ ගැටේ ලියනකොට හරියටම තමන්ට කියන වගේ තේරෙනවා. දැන් පල්ලෙහා අපි ගත්ත ආනන්ද සප්පා ආනන්ද සප්පාය සූත්‍රය නැත්නම් ඊට ඉස්සෙල්ලා ඉන්දියාවේදී ඒ චාරිකාවේදී අපි ඉදිරිපත් කරගත්ත පොට්ටපාද සූත්‍රය කියන දෙකම මේ සංඥා චෛතසිකත් එක්කයි යන්නේ. ඉතින් සංඥා ගැට වැටිච්ච සංඥා විපල්ලාස ඇති කරගත්ත ප්‍රපංච කරන එකනට ඒ සංඥා ගැට ලිහිලා සමාජයේ තියෙන ප්‍රශ්න අඩුකරනද ඒ සූත්‍රය අහනකොට විශේෂ ලැබෙන්දියාවක් තීරමක් තියෙනවා. ඉතින් මේ දෙකේම කතා කරනවා තේනවා. ඒක රූප ගැනත් කතා කරනවා, වේදනා ගැනත් කතා කරනවා, සංඥා, සංස්කාර, විඥාන. ඉතින් අපි දේශනාවේදී පුළුවන් තරම් බලනවා. අපි දන්න අනිකුත් දැනුම මේකට කිට්ටු කරලා ඒක අංග සම්පූර්ණ එකක් බාටපත් කරන්න. නමුත් සූත්‍රය කියවොත් මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පණ්ණාස මජ්ක්‍ධිම පණ්ණාසකේ චුල්ල වේදල සූත්‍රේ මහා වේදල සූත්‍රේ මේ චුල්ල වේදාල සූත්‍රය කියවොත් අපිට දැනගන්න පුළුවන් සූත්‍ර සාරය මොකක්ද කියලා. නමුත් දේශනාවේදී අපි හැකි තාක් දුරට අනිකු සම්බන්ධතා ඇති කරගෙන ඒ ඇටසකිල්ල පුරෝලා, මසලවලා, හමාලවලා, සිවියලවලා ධර්ම ස්කන්ධයක් බවට ශරීරයක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. කෙසේ නමුත් අද මේ දේශනාවට මූලාරම්භය නැත්නම් මාතුක වශයෙන් තියාගත්තේ ඉස්සරන් තියාගත්තේ සුඛාය පන සුඛාය පනයි වේදනාය කිං පටිභාගෝති කියලා විශාක උපාසකතුමා අලුතෙන් අහන ප්‍රශ්නයක්. විශාක උපාසකතුමා ප්‍රශ්නේ අහන්නේ ඒ ධම්මදින්න රහත් මෙහෙණින් ආශිකී. මේිට ඉස්සෙල්ලත් ධම්මදින රහත් මෙහෙණින් ආශි මේක පිරිසිදු කළ දුන්නා. ඊට පස්සේ විසාක උපාසකතුමාට කිව්වා මේ සුඛ වේදනාවක් තියෙනවා නම් ඒකේ කන පිට හරවපුවාම දුක තමයි. ඒකේ අනිත් පැත්තේ දුක තමයි. සුඛ ඉඳලා දුක ඉඳ සුඛ වේදනා ඉඳලා ගෙවෙනකොට දුකයි. ඉතින් ඉඳ ප්‍රතිභාග වශයෙන් සුඛ දුක් වේදනාවක් කියන එක පිරිසිදු ප්‍රශ්නයකට පිරිසිදු උත්තරයක් දුන්නා. අපි ගිය සාර ගිය ධර්මදේශනාදී මතක් කරගත්තා විසාක පාසුන් දහන ආර්යයනේ හැම සුඛ වේදනාවටම දුක ප්‍රතිභාග වෙනවා කියනවා. එහෙමත් නැහැ කියනවා. සමහර තැන්වලදී සුඛ වේදනාවල් වෙනවා දුක ප්‍රතිභාග වෙන්නේ නැතුව උදාහරණයක් වශයෙන් පෙන්වනවා දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන වගේ තැන්වල ධ්‍යානයේ සමාධිලා ඉන්න වෙලාවේදී ඒ ප්‍රීති සුඛ බුද්ධ විදිනවා පළවෙනි ධ්‍යානයේ තියෙනවා. ඒතර ප්‍රකට නැහැ. ඒ වෙලාවේදී ඒ සුඛයට දුකක් ප්‍රතිභාග වෙන්නේ නැහැ ධ්‍යානෙ ඉන්නකම්. ඒ නිසා ඒ වෙලාවේදී සුවිශේෂී අවස්ථාවක් තියෙනවා සුඛ තියෙනවා සුද්ධ සුඛයක්. එහෙම නැත්නම් කිසිම දෝෂයක් නැති සර්වතෝ බස්තර වූ සුඛයක් කතා කරනවා. නමුත් ඒක හැමෝම හැම වෙලාවෙම ධානයකට සමවැදලා නෙවෙයි ඉන්නේ. ධානයෙන් ගොඩ ආවට පස්සේ යාටත් ආය දුක පසු වට කර ගන්නවා. ඒක නිසා පොදුවේ කියනවා අපි ඔය හොයන හැම සුඛ වේදනාවක්ම ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි. නමුත් මරණ කම්ම කිසි කෙනෙක් ඒක හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මෙහෙම නිට්ටය පවතින සුඛ වේදනාවක් තියෙනවා කියලා. මේ පුදුමාකාර කාම භෝගීත්වයක් තියෙන්නේ. ඒක හරියට පහන් දැල්ලේ නිට්ටම උකහා ගන්න පුළුවන් වෙන් කර ගන්න පුළුවන් රත්තරන් තියනවා කියලා හිතාන පළඟටිය පහන් දැල්ලට පයින් කතාව තමයි අටුවාචාර්ය වහන්සලා පෙන්වන්නේ අටුවාචාර්ය වහන්සලා උපකල්පනයක් කරනවා පහන් දැල්ල පළඟටියට පෙන්නේ රත්තරන් වගේ නිසා ඒකට පයින්. පයින් පයින් එකේ අඬබඩු පිච්චෙනවා අතපය කරගඳ ගන්න ඒ තියේදෙත් පයින්. ඒ වාගේ තමයි මේ අමනයා මිනිස්සයා අමන මිනිස්සයා තම පුතඥයා කියන රතා අසීමිත සුඛයක් පිටිපස්සේ එළවනවා. කායික වශයෙන් මානසික වශයෙන් හැම සුඛයක්ම විග්‍රහ කරලා බැලුවොත් දුකෙන් කෙලවර වෙලා තියෙනවා. එimhe විග්‍රහ කරන්න නතර වෙන්නේ නැහැ. අතෝරක් නැතුව එළවනවා සුඛය හරහා. නමුත් ඔක්කොමලා සමස්තයක් වශයෙන් ඉන්නේ දුකේ. පිළිගන්න කැමතිත් නැහැ. එතකොට එතනක පුද්ගලික දෝෂයක් කියලා. මොකද සරුවත් chance වෙන්න එක සංසාර දෝෂයක් කියලා. මේ දුක හොයන මිනිහට දුක පිළිබඳ හොයන මනසට සැප ලැබෙනවා. ඒක සංසාර ස්වභාවයක් නෙවෙයි. ඒක තාසනික ස්වභාවයක්. සැප හොයන එකට දුක ලැබෙනවා කියන එක සංසාර ස්වභාවයක්. ඒක සරුවත් chance විචාර කරපුවාම ඒක අදාගන්න බැරි පැත්තේ ධර්මයේ ප්‍රතික්ෂේප කරනවට වැඩිය සරුවච්චන් වහන්සේම ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධය වුණත් කිව්වට අපි සරුවච්චන්හන්සේ අදහනවයි කියලා අපේ වැඩවල 190ක් විතරම තියෙන සරුවච්චන්හන්සේ ප්‍රතික්ෂේප කරන ධර්මයට ප්‍රතික්ෂේප කරන සැපසොයන කතා. ඒක පිළිබඳව මතක් කිරීමට පමණයි කියන්නේ. නමුත් ඒක ඉච්චරේ හිත ප්‍රිය කතාවක් නෙවෙයි කටට කනට කටුවනිනා වගේ මේ සැපට විරුද්ධව කතා කරන්නේ. සැපට විරුද්ධව නේ කතා කරන්නේ. සැප ඉවර වෙන්නේ දුකෙන් කියන එකයි මෙතන කියන්නේ. සැප වේදනාවට කෙලවර නැත්නම් ප්‍රතිභාග වෙලා තියෙන සැපය අත්විවරව ලබලා තියෙන දුකේ. ඒ දුක අත්විවරව උඩ නගින අංකුරයක් විතරයි. සැප පටන් ගන්න ඉස්සලා දුකයි. සැප ඇවිල්ලා ගියාට පස්සේ දුකයි. ඊට පස්සේ උපාසක මහත්තයා අහනවා දෙවෙනි සැරේට දුක්ඛාය පනයේ වේදනාය කිං ප්‍රතිභාගෝද කියලා. ආර්යවනේ මේ දුක්ඛ වේදනාට කුමක් නම් ප්‍රතිභාග වේද කියලා. ඉතින් එතකොට කියනවා දුක්ඛ වේදනාට ප්‍රතිභාග වෙන්නේ සැප. ඒක නිසා ඔය පැවිදි වෙලා පැත්තකට වෙලා තනි වේල වළඳලා තනි ඇඳේ බුදියාගෙන ඉන්න මිනිස්සු දුකයි කියලා කියෝ හිතාන හිටියට ඒ මිනිස්සු ඉන්නේ සැපක. ඒ මිනිස්සුන්ට කියන්න තියෙන වගකීම් බාර මොකුත් නැහැ. බණ භාවනාවක් කරගෙන ඒ තරම් පිනක් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. නමුත් මේ ඊවැත්තේ බලන්න මොකක්ද ඉතින් ඔය ඇති ජීවිතේ දරුවෙක් හම්බ වෙන්නේ නැහැ. පවුලක් පන්සලකුත් නැහැ. වත්තු පොටි ගෝගල බෝදලෙකුත් නැහැ. අර බුදල් මේ බුදල් නැති නිසා නිකම්ම නිකං මේ පුස් ජීවිතයක් වගේ තමයි පේන්නේ. නමුත් ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් මේ සුඛ වේ දුක් වේදනාවේ තියෙන්නේ ආත්පස සැපයක්. ඒ නිසා දුක් වේදනාවට ප්‍රතිභාග වෙන්නේ දුක් වේදනාව ගෙවන් වෙන්නේ සැපයට ඉඩ තියලා. නමුත් මේ සූත්‍රය විශේෂයෙන් සඳහන් කරනවා ඒ සැප දුක් වේදනා කියන දෙක අනුව පමණක් ජීවිත විස්තර කරන්න බෑ. වේදනා චෛසික විස්තර කරන්න බෑ. වේදනා ස්කන්ධය විස්තර කරන්න බෑ. හැඟුම්බර ලෝක විස්තර කරන්න බෑ. ඊට අමතරව සැපත් නැති දුකත් නැති අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා. ඉතින් මේ වේදනාවට ප්‍රතිපක්ෂ වෙනවා කියන ප්‍රතිභාග කියන වචන සඳහන් කරන්නේ ප්‍රතිභාගය මොකක්ද කියලා අහනකොට කියනවා අදුක් අදුක්කම සුඛ වේදනාවට අවිද්‍යාව ප්‍රතිභාග වෙනවා අදුක්කම සුඛ වේදනාවේ හිටියට ඒක දන්නේ නැත්නම් ඒ මනුස්සයා මෝඩකම අවිද්‍යාව එයාට ඒක දුකක් විදිහට පේනවා ඒක දන්නව නම් භාවනා කළා අදුක්කම සුඛ වේදනාවට එතකොට දැන් හිතට ආවයි කියලා එයාට සියුම් ධාර්මික සැපයක් ලැබෙනවා ඒ නිසා විද්‍යාව එනකොටම අදුක්කම සුඛ වේදනාව ලාභයක් වෙනවා අවිද්‍යාව එනකොටම දුකක් වෙනවා. ඒ නිසා මෙතන කතා කරලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාට ප්‍රතිභාග වෙන්නේ අවිද්‍යාව කියලා. නොදැනුවත්කම. මොකද ලෝකයට සැපසොයා යන ගමනේ දුක ඉවසන්න හැකියාවකුත් නැහැ. අදුක්කම සුඛයට දරා සිටීමේ වික්ෂා වීමේ හැකියාවකුත් නැහැ. දෙකම නෝන්ජල්කම් විදියට තමයි තමන්ගේ පෞරුෂත්වය නැත්නම් තමන්ගේ මාන්නෙත් අඳුරලා දෙන්නේ. ලෝකයාගේ මිනුම් දණ්ඩත් ඒකයි. ඒක නිසා කවුරක්වත් දුකක් දුක්ඛ සත්‍යයක් ආර්ය දුක්ඛ සත්‍යයක් අවබෝධ කරගන්න හදන ගමන ආඩම්බර ගමනක් විදිහට පෙන්වන්න ඒක පශ්චාත්තාවයක් කලකිරීමක් එහෙම නැත්නම් හතර කේන්දරේ පාළු වුණාට පස්සේ කරන වැඩක් කියලා තමයි සලකන්නේ. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවක් නිකන් හරි හම්බුණා නම් ඒක අභාග්‍ය සම්පන්න දෙයක් මුස්පේන්තුවක් පාළුවක් කම්මැලිකමක් නීරසකමක් ඒකාකාරකමක් කියලා අපි මොනවා හරි විනෝදාංශකින් මොනවා හරි කටයුතුයක වහනවා. ඒකට හේතුව අවිද්‍යාව. මෙන්න මේ කාරණා තුන මේ තුන්වෙනි සැරේට මේ චුල්ල වේදාල සූත්‍රය සඳහන් වෙන්නේ ඉස්සල්ලා මේක හඳුනා දීමක් කරනවා ඊට පස්සේ ගිය පාර අපි කතා කරේ සුඛ වේදනාව හැම වෙලාවෙම දුක පසුබම් කරගෙන ඉන්නවද නැහැ ධ්‍යානවලදී අපිට සුඛය ධ්‍යානයේදී සුඛ ධානයේදී ලැබෙන සුඛය දුකක සියාවක් නැතුව විඳින්න පුළුවන්. ඒ වගේම දුකක් ගැන කතා කළා නම් හැම දුකක්ම මේ සුඛය මේ පසුබිම් කරගෙන ඉන්නවද? එහෙනම් හැම හැම දුක් වේදනාවක්ම පටිඝානෝසයම අනුව යනවාද හැම දුකක් යටම යට තට්ටුවේ පටිඝේ තරහව තියනවාද කියලා. ඉතින් එතෙන්දී ගිය පාර ධර්ම දේශනාවෙන් කොටසක් උද්දුත කරලා ගන්නවා නම් මේ පාරදේශනාවට පසුබිමක් වශයෙන් යම් කිසි කෙනෙක් මේ වාගේ ජීවිතේ සංසාරේ ගත කෙරුව ඇති කෑව ඇති මේ සැදී මනුසාත්ම භාවයක් ලැබුණා බුද්ධෝත්පාද කාලයක් ලැබුණා ඒ නිසා මම යම් මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලා ඒ විමුක්ඛ සුඛයට පත්ලා ඉන්නවාද මමත් ඒ අනුත්තර විමුක්ඛයට පහළපත් වෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ සද්ධාව දියුණු කරන කුසල ඡන්දයක් බාටපත් කරන කටයුතු කරනවා නම් ඒ විශාල කැපකිරීමකින් බලාපොරොත්තු වෙනා වූ මේ අනුත්තර විමුක්තිය නොලැබෙන තාක්කල් පහුවෙන තාක්කල් දුකක් තියෙනවා. බුදුරජාන් වහන්සේගේ අදහසක් අනුව ධම්මදින්නා කියනවා ඒ දුක පටිගේ පදණම් කරගන්න නැහැ කියලා. ඒ දුකට පදණම් වෙලා තියෙන්නේ ද්වේෂය නෙවෙයි. ඒක මේ ආධ්‍යාත්මික ගමනකට යන ගමනක්. ඒක හැම වෙලාවෙම දුෂ්කරයි. ඒක හැම වෙලාවෙම ගැඹුරුයි. ඒ නිසා ඒකෙදී ඒ පමාව ඒ වෙලාවට හිතන තාලෙ නොලැබීම හැම වෙලාවෙම පටිගේ පදනම් විය යුතු නෑ. එතන පටිගේ පදනම් කරගන්න පිරිසක් ඉන්නවා. ඒ ඇත්තෝ අත්ති කිලමතාන යෝගයට වැඩෙනවා. අත්ති වෙනතනකට ගිහිල්ලා ඕනාට වැඩි මේක තටවන්න ගියාට පස්සේ නම් ඇත්තටම දුකක් තියෙනවා. ඒ දුකට නම් ඉතින් බේත් නෑ, පිස්සු ආටුවවත් බේත් නෑ. මම මාවත දැනන්න දන්නේ නැතුව අධික දුක් දීලා මේ විමුක්තිය ලබන්න හදන එක. මම මාත යන කෙනාට හොඳට තේරෙනවා. ලතලද අවස්ථාවේ වැඩ කරන මිනිස්ක මිරික ලාල්ලන්න යන්නේ. එතකොටත් යම් කිසි දුකක් එනවා. ඒක මේ මිහිරියාවක් විදියට ගන්නවා. ඒක හරියට මේ බාලදක්ෂ ව්‍යාපාරයේ දක්ෂයෙක් ගෙදරතොරක් පහසුවම් ඔක්කොම තියේදී කැලේට ගිහිල්ලා ඉනිමැලයක් ගහගෙන කුඩාරමක් ඇති කරන ඒකෙදී එන අපහසුතා ජීවිතයේ රසාංග බවටපත් කර ගන්නවා. ජීවිතයේ අත්දැකීම් බවටපත් කර ගන්නවා. මොකද ඉල්ලලා ගත්ත දේනේ. අච්චර ලස්සන ගියක් තියේදී කැලේට යනවා. ගිහිල්ලා කැම්ප් එකක් ගහ ගන්නවා. ගිනි මෙලයක් ගහගෙන මඳුරුවොත් ඉන්නවා. දුම් ගහගෙන ඒ මඳුරුව එලවගෙන ගිනි තැපතව කවි කී කිය සින්දු කී කිය උදේ වෙනකන් ගත කරලා කොටියෙක් නා බල්ලෙක් කරදරයක් ආවොත් ඒක තමන්ගේ චර්ච කතාවට අලංකාරයක් විදිහට කියනවා අපි කැම්ප් එකක් ගහද්දි කොටියකුත් ආවා අපිට වතුර නැතිලා කරදර වුණා කියලා නාව කතාත් ලියනවා ඒක හදාකත් ද්වේෂ පදනම් කරන්න නැත්නම් කියවන මිනිහට ද්වේෂයක් එන්නේ නැහැ. ඒක තමයි මේ මහානකම හෝ මේ භාවනා ජීවිතය මේ බුද්ධ ධර්මයෙන් පෙන්ලා තියෙන මැදමාව තියනවා හරිම අලංකාරයි. ඒක ඒකෙන් එන දුකක් දුක විදිහට ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා ඒක පටිගෙත් නැහැ. ඒ වගේම අවිද්‍යාව හැම අදුක්කම සුඛේ තියනවාද කියලා මේ අවිජානුසය හැම අදුක්කම සුඛයක් එනකොටම අනිවාර්යයෙන්ම පටි දඬුවම් කරනවාද කියලා විසාක උපාසකතුමා. ඒතකොට කියනවා මේ ධම්මචින්නාව කියනවා දුක මේ තුන්වෙනි ධ්‍යානයේදී තියෙන උපේක්ෂාවත් සුඛයේ තියෙන ගොරෝසුකම දැකලා දුක්ඛ දෝමනසේ කියන කලිම අතහැරලා උපේක්ඛා සතිපාරිසුද්ධෙන් චතුත්ථ ධානා සම්ධ්‍යා චතුත්ථ ධානා සමාපජ්ජ විහෙරති හතරවෙනි ධානයට යනවා සුඛයත් උපේක්ෂාවත් අතහැරලා සතියෙන් උපේක්ෂාවෙන් පරිසුද්ධ වෙච්ච චතුත් අධ්‍යාහණය යනකොට ලැබෙන්නේ අදුක්කම සුඛ වේදනාව තමයි. නමුත් එතන අවිද්‍යාව නෑ. එතන දන්නවා. එතන මෙතෙන්ට ආවේ පිළිවෙලින් බව දන්නවා. ඒ නිසා භාවනා කරලා චතුත් අධ්‍යාහණය ලැබුවත් මේක ඉතර සහති කියන්නේ නමුත් එතන යොදන වචනේ තමයි සති පාරිශුද්ධින් සතියෙන් සහ පාරිශුද්ධියෙන් පන්නරේ ලබන්න ඕන. සතියෙන් සහ පාරිශුද්ධියෙන් උපේක්ෂාවෙන් පන්නරලා චතුත් අධ්‍යාන ගියාම ආසත් ප්‍රසආචේ විඳින්නත් බෑ. ඒකේ සැපක් කියන්නත් බෑ, ඒක දුකක් කියන්නත් බෑ. නමුත් ඒ පුද්ගලයාට නිජමතක් එන්නේ ඒ වගේම මේකේ අමිහිරියාවක් එන්නේ තේරෙනවා පිරිසිදුකමක් මෙතන තියෙනවා. කියාගන්න දෙයක් නැති වුණාට මෝඩකම වහයලා ගන්නෑ අවිද්‍යාව වෙන්නේ නිසා එතනදී අදුක්කම සුඛ වේදනා තිබුණාට අවිද්‍යාව වෙන්නේ දැන් අදහන්නේ මොකද්ද අදුක්කම සුඛ වේදනාට ප්‍රතිභාග මොකද්ද කියලා අවිද්‍යාව ඒ කියන්නේ චතුත් ධානයෙන් පිට අපේ ජීවිතේ අපේ තනියම පැත්තකට ලැිනකොට අපිට කම්මැලි හිතෙනවා පහළ හිතෙනවා ඉතින් බීඩිය පොණ්ඩේ හිතෙනවා චුයින්ගම් එකක් කපන්න හදනවා බුලත් ටිකක් කනවා නැත්නම් නව කතාවක් කියන නැත්නම් පත්‍රයක් කරන් කියන නැත්නම් කාටට ටෙලිෆෝන් කරන නැත්නම් කවුරු හරි එනකන් අපේක්ෂා කරන මොකද අර මොනවත් නැතිකම දැනෙන්නේ කොන් වීමක් විදියට පාළු වීමක් විදියට කලාතුරකින්වත් උදකලාව දැකලා නැහැ කලාතුරකින්වත් විශ්‍රාමයේ දැකලා නැහැ කලාතුරකින්වත් විවිකේ දැකලා නැති ඒක පේන්නේ කටුකොලක් වගේ අනේ ඒ தත්ත්වදී නම් අදුක්කම සුඛේ එනකොට අපි එකට පිටුපානවා මේ පිටුපහන්නේ අපේ මෝඩකම නිසා බුද්ධ ආදී උත්තරනාස්ලමික කරු කරනවා කලාතුරකින්ම කෙනෙකුට විවේකී හම් වෙන්නේ නමුත් මේ විවේකයට බාධා කරන එකම හතුර ඇතුලේ ඉන්නේ ඒක අවිද්‍යාව මොඩකම ඉතින් ආහාර පෑදීතියට කොහෙන් හරි පොරදියක් දාගන්න එක ටෙලිවිෂන් එක බලනවා ඒක පත්තරේ බලනවා මොන හරි එකකින් අරක වහයලා ගන්න. ඉතින් එතකොට ඒකත් එක්ක බලනකොට පොදුවේ කියන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාට අවිද්‍යාව ප්‍රතිභාගයි කියලා. හරියට මේ බුද්ධ ශාසනයේ චතුත්ථ ධානයට ගිහිල්ලා දුක්ඛම සුඛ උපේපේ කරාට එන්නේ නැහැ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් දැක දැක දන දන ක්ෂණික වශයෙන් ආසස්වස සම්පූර්ණ සංසිඳවලා එතනදී ඒක සැපකටත් නැති දුකකටත් නැත්නම් පූර්ණ අවදියෙන් ඉන්න වෙලාවේදී කෘත්‍ය වශයෙන් චතුත්ථ ධානය සමාන වෙනවා. සමායදී නැති වුණාට. එතකොටත් ඒ යෝගාවචරය දැනගෙන යනවා නම් මගේ හිත තියෙන ස්පාසුවක මගේ හිත තියෙන විස්රාමයක මගේ හිත දැන් හොඳට හුදේකලා වෙලා තියෙනවා කියලා එතකොට අවිද්‍යාවක් එන්නේ නැහැ. එයා දන්නවා මේක ශික්ෂාවෙන් ලැබුව එකක් බව. ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් ලැබුව එකක්. මේක හම්බෙන් වෙච්ච එකක් නෙවෙයි කියලා. ඉතින් ඒකට තමයි මේ අපි බණ කියන්නේ බණ අහන්නේ. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? අපිට පොඩ්ඩක් හරි වගේ විවේක වෙනකොටම කම්මැලි වෙනවා හිත. නිින්දට වැටෙනවා, පාළු වෙනවා. භාවනාදී නොවෙනව නෙවෙයි. ඒක ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් යොන්සුමංස්කාරයෙන් අපි පිටු දැකලයි ඒ අවි අදුක්කම සුඛ වේදනාට යන්නේ. හොඳයි අපි ටික පිළිගත්තා කියලා බැලුවොත් ඊගාවට අහනවා මේ අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද කියලා. ඒතෙන්දී අර ඉස්ලාම කියන වචනේ ටිකක් අල්ලන්න අමාරුයි. සුඛේට දුක ප්‍රතිභාග වෙන හැටි. දුක්ඛයට සුඛ ප්‍රතිභාග වෙන හැටි වගේම තමයි මෙතනදී බුද්ධ දේශනාව තමයි හෙලිකොට දැක්වීමක් කරනවා අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන්නේ විද්‍යාව එහෙම නැත්නම් අපි මේ ලෝකේ හොයන දැනුම. අවිද්‍යාව පිටලා තියෙන්නේ විශාල දැනුමක් උඩ. එහෙම නැතුව නම් අපේ වචන කියනවා නම් තමන්ගේ අවිද්‍යාව මෙන්න මෙච්චරයි කියලා දන්න දැනුමට තමයි දැනුම කියන්නේ. ඒ පිට මොනම දැනුමක්වත් බුද්ධ ආගමේ කියලා දෙන්නේ නැහැ. මම මට මේ තරම් කෙලෙස් තියෙනවා වීතික මට්ටමේ මට මේ තරම් පරිඋටාන මට්ටමේ කෙලස් තියෙනවා මට මේ තරම් අනුසේ මට්ටමේ කෙලස් තියෙනවා කියලා දන්නකම තමයි විද්‍යාව කියන්නේ. ඔය අනුසේ මල්ලේ කොච්චර තියෙනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. අඩු ගානේ අනුසේ කියලා කෙලස් මල්ලක් තියෙන බවවත් දන්නේ නැහැ. පරිඋටාන කෙලස් ගැන දන්නෙත් නැහැ කාමභෝගී පුද්ගලයා. කවුරු හරි විවේක වෙලා සුදු ඇඳගෙන අට අට සිල් අරගෙන ආඩි වුණාට පස්සේ තමයි තේරෙන්නේ කාම ඡන්දය එලෙවෙලව පහර දෙන හැටි. ඒකටත් මේ මනුස්සයා කනගාටු වෙනවා. ඊපස්සේ පශ්චාත්තාප වෙනවා. මේක මගේ කර්මේ, මගේ කාලකන්නිකම මිසක්ක ඒක ප්‍රමාණ කරගන්න මට වැඩියෙන් තියෙන කාම ඡන්දේද, ව්‍යාපාදේද, උද්දච්චේද, තීන මිද්දේද, විචිකිච්ඡාවද කියලා තේරුම් කරගන්න යන්නේ. මේක කාලකන්නිකම මේක පිටු දකින්න ආදිනවා. පිටු දකින්න යන කවදාකවත් විද්‍යාවක් පහළ වෙන්නේ ඒ විතරක් නෙවෙයි. ප්‍රශ්නේ උග්‍ර වෙන්නේ මේකයි. පිට දකින්න හොඳ නැහැ කියලා මේ කාමච්ඡන්දට ආදරය කරන්න ගියොත් එතනත් අහු වෙනවා. එහෙම නැත්නම් මේ ද්වේෂයට තරහ වෙන්න ගත්තොත් වැඩි වෙනවා. ඒක නිසා ඒ ද්වේෂය කාමච්ඡන්දේ කොහොල ගෝරෝසු ඕලාරික ඝන බහාල ක්‍රමයට තියෙනවනම් ඒ කාම මිත්‍යාචාරයේ සීලෙන් කපන්න ඕනේ. සීලෙන් කියන්නේ ලෝක චාරිත්‍රාක් වශයෙන් සලකලා කාමච්ඡන්දේ කාමීත්‍යාචාරය අයින් කරන විතර කුල ගෞරවය සලකනවා තමන්ගේ නිල්ලතල සලකනවා තමන්ගේ චරිතය සලකනවා ඒ වගේම තමයි මේ දරුවන්ගේ තාත්තා කෙනෙක් නේද දරුවන් ළඟ අම්මා කෙනෙක් නේද මම හොඳ නෑ මෙහෙම කරන්න දරුවන්ට වැරදි ආදර්ශයක් වෙන්නේ කියලා ඒතකොට තමන්ගේ සමාජ තත්ත්වය උන සලකන්න කියලා තමයි බුදුහාම ආත්මයක් උනත් ගන්නයි කියලා තියෙනවා පිරිසුදු ආත්මයක් තිබුණාට ඒක කියලා සලකන්න බෑ කියලා ඊට පස්සේ එමෙකේ නතර වෙන්නේ නැතුව කාමීච්ඡාචාරයෙන් නතර වෙන්නේ නැතුව කාමීත්‍යචාරයෙන් අයින් වෙලා කාමීත්‍යචාරයෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙලා එයා බණක් භාවනා කිරීමකට කාම ඡන්දය අයින් කරන්න ගිය දවසේ ඒ කාම ඡන්දේ කොච්ච දානවා නම් ඉඳගෙන ඉන්න බැරි තරම් වැක්කිරන කාමයක් තියෙනවා නම් අසුභ භාවනා කරන්න ඕන. ඒ අසුභ භාවනාවෙන් කරන්නේ කාම ඡන්දේ ප්‍රමාණ කරන්න හදනවා නෙවෙයි ඒකේ බරපතලකම නිසා ඒක පෙරලීගෙන එනකොට පැත්තකට පයින් එකයි. දැන් මේ මීචිරි කරලා කරේ පෙරලෙන්න හදනවා නම් අපි උකට කුඤ්ඤ ගහනකොත් අත තියන්න යන්නේ නැහැ. හච්චපම් මම පෙන්නන්නම් කියලා අපි දන්නවා තිබ්බොත් සම්බෝල වෙනවායි කිය. අපි කරන්නේ විජහට පැනලා බේරෙනවා. අන්න ඔයගේ සමහරකට තියෙන මේ කාමච්ඡන්දය මුන්න විදියෙන් අත් ඇත් එක වහනකොට ඉන්න දෙන්නේ නැහැ. ඒ තරම් වැగిරෙන කාමයක් තියෙනවා. පුංචි දෙයක් ආපු ගමන් ඒ කාමච්ඡන්දය විශ්ේන විශේෂයෙන්ම එහෙම කෙනෙක් කාමීත්‍යාචාරයෙන් වෙන් වුණාට පස්සේ දෙමළෙන් කියනවා කාමම් තල කරවන්ද ආඩද කියලා. කාමයේ ඔළුවට ගහලා නටන්න වටන් ගන්නවා. කාම මිත්‍යාචාරය කරත් යෝග යට කරනවනේ. දැන් ශික්ෂාපදයක් එම සමාදන් වුණොත් අර වගේ කාමයේ අධික ශිල්පීය ක්‍රම දන්නේ නැති කෙනා නාකේ විශේෂයකටත් උසේ කිව්වා වගේ ගෙටත් ඉහලින් යනවා කාමයේ. විසා ගන්න බැරි වෙනවා. ඒ නිසා එහෙම ඇත්තඳ මේක ප්‍රමාණ කරන්න ගියොත් එම අහුවෙනවා. ඒත් ඒකට මදහත් උපකරණයක් විදිහට අසුබේ වඩනවා. හැබැයි අසුබෙන් කවදාකවත් කාමීත්‍යාච කාමය ප්‍රමාණකරණයක් වෙන්නේ නැහැ බය පැල්ල යamak තියෙන. පිටපොට යamak තියෙන. ඒකෙන් මාරු කරගත්තට පස්සේ එහෙම නැත්නම් කාමය තමගේ ප්‍රධාන චරිත දුර්ලකම නෙවෙයි නම් ඒක නට කාම ඡන්දය භාවනාවට ලක් කරන්න පුළුවන්. ඒකට ආපුවාම දුර පේන්නේ නැති ගතිය. ඒකට ආපුවාම තමගේ මට්ටමට තරමට ගැලපෙන්නේ නැති විදිහට තිරිසන් මට්ටමටපත් වෙන හැටි ඒ මතිමුත් ඒ කය සම්පූර්ණ වෙන්නේ නැතුව පශ්චාත්තාප වුණත් ආයෙසරක් ඒක ඉල්ලනවා. අනිවාර්යයෙන්ම කාමච්ඡන්දේ ලක්ෂණ ලක්ෂණ දැනගන්න පුළුවන්. යම් වෙලාවක කාමච්ඡන්දේ ආණ්ඩුමට්ටු කරගෙන ඒක අම්බා වුණාට පස්සේ තමයි ඒ දිග පළල උස මහත අංගක් පිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන ව්‍යංජන බලන්න පුළුවන් වෙන්නේ. එතකොට සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේදී පුළුවන් අනුප්පන්නං වා කාමච්ඡන්දං uppādō hoti tañca pajānāti තමන්ගේ හිතේ නැති වෙච්ච කාමච්ඡන්දය කොන්නේ ඉපදුනා කියලා දැනගන්න පුළුවන්. ඉපදුනා වූ කාමච්ඡන්ද උන වැඩි යනවා කියලා දැක ගන්න පුළුවන්. වැඩුණා වූ කාමච්ඡන්ද උන බැහැගෙන ගියා කියලා දැනගන්න පුළුවන්. මේ බැහැගෙන ගිය කාමච්ඡන්දය කවදාකවත් නැති වෙන තාට නැති වුණා කියලා නැත්නම් අනාගාමී වුණා සෝවන් වුණා කියන එකත් දැනගන්න පුළුවන්. අන්නේ ඒ වගේ දැනගත්තොත් මෙච්චර මට කාමච්ඡන්දේ තීබුණා මෙච්චර තියෙනවා මෙච්චර අයින් කරන්න ඕන කියලා දන්න එක තමයි ඥානය කියන්නේ. විමුක්තිය කියලා කියන්නේ. කාමච්ඡන්දෙන් වෙන් වුණා, කාමච්ඡන්දෙන් බේරුණා, කාමච්ඡන්දේ විමුක්තිය ලැබුවා කියලා කියන්නේ කාමච්ඡන්දේ නැති කිරීමම නෙවෙයි යකාගේ කළු පාට දැන කියලා දැක ගන්න එක. යකාගේ තියෙන භයානකම දැනගන්න එක. හැබැයි ඉතින් දැනගත්තට පස්සේ ප්‍රමාණ කරුවට පස්සේ යකාගේ බල බෙදෙනවා. ඒ ඒක වෙනම චිත්ත ධර්මයක්. මට කාමච්ඡන්දේ කාම මිත්‍යාචාර මට්ටමේ මෙච්චරක් තියෙනවා. ඒක මම සීලෙන් මිරිකගෙන ඉන්නවා. ඊගාට ගොජ දානවනම් මම අසුබෙන් යටපත් කරනවා. මේ දෙකෙන්ම මාරු කරගත්තට පස්සේ මම විපස්සනාමය කාමච්ඡන්දේ මුලැමැදාග දකිනවා. අහන්නේ විදිහට බලන්න පටන් අරගත්තොත් කාමච්ඡන්දේ විතරක් නෙවෙයිනේ බද දෙන්නේ අනිත්‍යවත්වත් දෙනකොට පේනවා. කාමච්ඡන්දේ ද්වේෂයෙන් තන එන්නේ නැහැ. එන්න බෑ. ඒක පෙරලෙන්න දැන් පුළුවන්. තමන්ගේ කාමච්ඡන්ද විකෘති ආසාවන් ඉෂ්ට කරන්න දෙන්නේ නැති මිනිහා මරන්න හිතෙන ද්වේෂයක් එනවා. නමුත් ඒක වෙන චිත්තක්ෂණයක්. ඒ නිසා චිත්තක්ෂණ චිත්තක්ෂණ කඩ කඩ වැළුවොත් කාමච්ඡන්දේ තියෙන චිත්තක්ෂණේ ද්වේෂේ තියෙන බෑ. ද්වේෂේ තියෙන චිත්තක්ෂණේ කාමච්ඡන්දේ තියෙන බෑ. ඒ නිසා මේ දෙකෙන් එකාට එක උසල ගහන්න පුළුවන්. එකට එකක් උත්තර කරගන්න පුළුවන් දක්ෂයාට. ඒ වෙන්නේ මොකද්ද මේ කාමච්ඡන්දේ කියන්නේ කොහියත් තරම්ම කළු පාටයක් නෙවෙයි යකා තමයි කළු පාට නැහැ කියලා දකින්න ඕන. අන්නේ දැකීමට කියනවා කාමච්ඡන්දේට කියනවා නම් අවිද්‍යාවක් අන්ධකරණ ධර්මයක් නීවරණ ධර්මයක් ඇහැ මුවා කරන ධර්මයක් වනචර කරන ධර්මයක් කියලා අවිද්‍යාවේ කාමච්ඡන්දේ නැතිකම ඒකාග්‍ර භාවයට කියනවා දුර පේන ධර්මයක් ඇති හැටිය පෙන්වන ධර්මයක් විද්‍යාවක් කියලා නිසා කාමච්ඡන්දේ ප්‍රමාණ කරන්නේ නැතුව විද්‍යාව සුපර් මාකට් එකෙන් ගන්න බෑ. අවිද්‍යාව ප්‍රමාණ කිරීම තමන් විසින් වර්තමාන මොහොතේ කාමච්ඡන්දේ පැමිණලා තියෙද්දිම අස්පනා පිට කළ යුත්තක් මිස ඒක මේ රත්තරන් බඩුවක් වතුර දාලා දෙන්න කියලා ආචාර්යයර දෙන්න වගේ කාටවත් දීලා සුද්ධ කරගන්නත් බෑ. එන්න තියෙන කාමච්ඡන්දේ ගැන භාවනා කරලත් බෑ. ආපු කාමච්ඡන්දේ ගැන භාවනා කරලත් බෑ. පැමිණිච්ච කාමච්ඡන්දේට භාවනා කරන එකට මොන දීමේ ශක්තිය තියෙන්න ඕනේ. මේක මම කල යුත්තක් බව දැන ගන්නවනේ පුංචි පුංචි කාමච්ඡන්දේ එනකොට ඒකට දුස් කියන්නේත් නැතුව ආශා කරන්නේත් නැතුව ඒක දිහා විශේෂ මාතෘකාවක් විදිහට බලන්න ඕනේ බලනකොට එන එකට කියන විද්‍යාව කියලා. ඒ වගේම තරහව තරහව අපි කියලා බුදියන් ඉඳලා හෝ ටිකක් බීලා බුදිය ගත්තට හෝ නැත්නම් ඒක ගහ බැන ගත්තයි කියලා ඒ ඔක්කොම තරහවට ආහාර වෙනවා. මේ තරහව ආපු ගමන්ම අපේ තියෙන තකතිරුකම තමයි ඒක කවුරු හරි නිසා ආවයි කියලා කාගේ හරි දෙයක් කියලා ඍතු ගුණයක් වෙන්න ඇති ආහාරයක් වෙන්න ඇති මේක මේ කර්ම දෝෂයක් කියලා සමහර ගන්න නැත්නම් කවුරු හරි ඇවිල්ලා මාව කුප්පපු නිසායි කියලා මේ ආත්මයක් හදලා ඒ ආත්මයට හේතු කරනවා මේ තරහව දැන් මගේ හිතේ ඇවිල්ලා තියෙන අස්පනා පිට තියෙනවා ඒක පිළිගන්න කැමති නැහැ ඒ වෙනුවට කියන මේ තරහ ආවේ අසවලාගේ අසවල් නොපනත් කම නිසා එහෙනම් මට මේ උයලා තිබු කෑමේ තිබුණ මිරිස් වැඩි වෙච්ච නිසා. එහෙම නැත්නම් මේ වස්සෙන්ට ඕනේ ඉස්තුවේ පායපු නිසා. මුක්කක් හරි එකකින් මේ එන හැම द्वේෂයකටම බාහිරේ කරුණු වෙන එක දේශපාලනඥයන්ගේ පල්ල වෙන්නේම රාජකාරී. ඒකෙන් අතවාසි ගන්න එක මිනිසුන්ගේ කේන්ති යන එකෙන් අතවාසි ගන්න එක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. යක හමු කට්ටයා ඒකෙන් කොහොම හරි යහපැත්ත මෙහාපැත්ත හරලා මාත්‍රකාවක් හදලා අරකයි මේකයි කියලා මම මේක හදලා දෙන්නම් කියලා ගාණක් කඩා ගන්නවා ආර්ථික විද්‍යාඥයා. සමාජ විද්‍යාඥයා ගෙදරට මර්ගාදීසීදී අනුන්ගේ තරහ නැතිකරන්න සුදු ඇඳගෙන බාපණයක් දාගෙන ප්‍රසිද්ධ වේදිකාවල දේශනා පවත්වන හැබැයි ගෙදර ගිහිල්ලා බලනකොට මර්ගාදී. යෝගාවචරය මොකක්වත් නැහැ. ආ දන්නවා මේ ද්වේෂය ඇවිල්ලා තියෙන්නේ මගේම අඩුපාඩුවක් නිසා. කුප්පන ගතිය තියෙන්නේ මංගාව. ඊශා කුප්පන ගතිය තියෙනකන් කාටත් පුළුවන් මාව කුප්පන්න. හරියට රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන මැෂින් එකක් වගේ තමයි අපේ මැෂින් එක. කවුරු හරි ආතෙන් ගත්තම් මිනි කරනකොට මේ ලයිට් පත් වෙනවා. ඒ තරම්ම දීනයි. ඒ තරම්ම හීනයි. ඒ තරම්ම තුච්චයි. ඒ තරම්ම පිටකොන්දක් නැහැ. ඒ තරම්ම අධිකාරී ශක්තියක් නැහැ. ඒ තරම්ම මේකේ නේවාසිකමක් අපිට නැහැ. ඒ වගේ මේකේ අධිකාරී බලයක් මේකේ නැහැ. විධායක බලයක් නැහැ. අපි නිකම්ම නිකං අනුන් නටවනකොට නැට වෙන රූකඩයක් වගේ. ඒ රූකඩයට කේන්ති ගියත් ඒක ජෝක් එකක්. ඒ රූකඩයට hina ගියත් ඒක ජෝක් එකක්. ඉතින් බුදුහාමරණ වෙන්නේ කේන්ති කියලා නටන මිනිහා දකින්නකොට නිකම්ම නිකන් රූකඩේ නටවනකොට රූකඩේ යන්ත්‍රය දකින්නකොට නූල් ටික දකින්න නැති එක හිතන්නේ මේ රූකඩේ ඇත්තටම තරහා ගිහිලා කියලා. ඉතින් Taman දිහත් මේ බුදුහාමුදුර දකින විදිහට මේ රූකඩේ බලන්න පුළුවන් නම් පළවෙනි දවසේ නම් එච්චර ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි කොච්චර එක එකකට හේතු කරනවද? ඒ හේතු කරන එකෙන් පේන්නේ Tamanට කියලා Taman ගව න්‍යායපත්‍යක් නැති ආධ්‍යාත්මික දුර්ලභ කෙනා තමයි අනුන්ට හේතු කරන්නේ. ඇත්තටම අපිට ප්‍රධාන වශයෙන් න්‍යායපත්‍යක් තියාගෙන අපිට ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපි බොහොම ඉක්මනට අනුන්ට හේතු කරන මේක අසවලාගේ සලසුමක්. එනතම් මෙන්න මේ දෙයක් කියලා අපි හේතු කරලා පස්සේ අපි විශාල මූල ධර්ම හදනවා විශාල පොත් ලියනවා විශාල ශාක්‍යතා වාර්තා හදනවා ඒ සේරගම තියෙන්නේ කොන්ද පණ නැතිකම ධර්මයේ ධර්මයේ වශයෙන් තේරුම් ගන්න බෑ ඉදප්පච්චේතාවය කියලා අදාළ හේතුව නිසයි තරහ වෙයි කියලා දන්නේ හේතුව අල්ලපු ගෙදර පරක්ටි තමයි ඕකි තමයි මේ ඌනියම කරන්නේ ඒ කවුරු මොනවා කරුවත් අල්ලපු ගෙදර පරක්ටි වයි ඒ වගේ හැම තැනකම වැරද්දක් වෙච්චාම ඒක වැරද්දට බනින්න මිනිහෙක් හදාගෙන ඉන්නවා. අපි මේ ඔෆිස් එක හැම ඔෆිස් එකම කුණුබාල්ජක් තියෙනවා. ඕන නැති කඩදාසි විසි කරන්න. ඉස්සර සිංහල රජ කාලේ මේ රජමාලිගාවේ ඉන්න හරියක් ඉන්නේ ඇමති මණ්ඩලේ ඉන්න ඔක්කොම වංශකාරයෝ. තරහ ගියාම රජුරණ වංශකාරණ බැහැ නිසා අඩු කුලේ මිනිහෙක් තියාිනවලු රාජල්භාවේ කෙළවරේ බණ්ඩියා කියලා. මොනම කරමේකවත් නඩු විශ්ස ගන්න බැරි නම් රජුරු අර බණ්ඩියට වයින්ලවල කුණු හරපෙන් බැලලා කරනවා මන්නර අන්නර කොනේ ඉන බණ්ඩියට ළමලා අනිකෝ දෙක තුන. ඔක්ක තමයි මේ සේරම කරන්න කියනවලු. ආ ඒක ඉවර ඊගා නඩු ගන්න කියනවා. ඒ වගේ අපිට හැම කෙනෙකුටම බණ්ඩිය කියනවා. උන්හරි වැරද්දක් වෙච්ච ගම ඕක අනිවාර්යයෙන්ම අසෝල තමයි කරන්න ඇත්තේ කියලා කියනවා. කිරුවට පස්සේ අපිට ඉතින් හොඳ නිින්ද යනවා. අනික කරන්න ඇත්තේ ඉඳ තියෙනවා ඒක වෙනම දෙයක්. ඔව් සරුවචනංශ කියන්නේ මේක තන්නේ කරම අදාළ හේතුව නිසා වෙන්නේ ඒ මනසය ඒ බවට ක්‍රියාත්මක වෙන්නේ උඹේ කර්ම ශක්තිය නිසා. සාසීර 50ක්වත් බාරගනි. අන්තිමට මෙතෙන්ට එනකොට 100 100ක් බාර ගන්න දවසේ තමන්ගේ ද්වේෂයේ ප්‍රමාණය දැන ගැනීම ද්වේෂය කියලා මෙතන අවිද්‍යාවේ අවිද්‍යාණ්ඩුකාරී ඇමතිවරයෙක් වශයෙන් තමයි ද්වේෂය මන් දකින්නේ. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒක නිදිමත වෙච්චාම අපි පුදුමාකාර ලැජ්ජයි. පුදුමාකාර විදියට අර බුදුහාමරගේ ප්‍රතිබිම්බය බලලා මට පැයක් ඒ විදියට ඉන්න නැත්තම් නිින්දයක් නැතුව ඉන්ද්‍රා ඉරියව් වැක්කරෙන්නේ නැතුව එහෙම ඉන්නව නලු නෙලියෝ චිත්‍රපටි වල භාවනා කරනවා පෙන්නකොට. කැමරාව විසරා ඒකේ පුම් බගෙන ඉනවා අනිවාර්යෙන් භාවනාව නෙවෙයි තියෙන්නේ මාන්නේ. බහන නැහැ කියලා නම් හොඳටම කියගේ ෆොටෝ එක දිහා බලනවා. ඉතින් අපිත් හිතනවා මේ අපේ භාවනාවත් අනුන්ට කියාපාන භාවනාවක් නම් ඒ නිදිමත එනකොට කැමතිත් නැහැ ඉගෙන ගන්න තියෙන දෙයක් වශයෙන් දන්නෙත් නැහැ මේක මොන කර්මයට ආවත් දන්නේ නැහැ ඔක්කොම වැඩ කරලා මට කවුරුවක්වත් කරදර කරන්නේ නැති ලාට දත එකක් වම්පඩේ එකක් වන් නැති ලාට මధుරයක් නැති ලාට කුණුසුන් සීතල සමසීසන වෙච්ච වෙනකොට ලාට අරමුණ හරි කියලාට මේ එන නිදිමත ඇවිල්ලා බිම දාන බිම දැම්මට පස්සේ ඒක අවබෝධ කරගෙන ලක් කරලා තියා gedara hitiyaraත් වැඩිය විලිලැජ්ජ නැති තත්යකට රෙදි ඇඳුම් ගැලවිලා යන තත්ත්වයටපත් වෙනවා මේ තීන මිද්දේ නිසා. කාටවත් ඒක අමාරු හිතා ගන්න මේ තීන මිද්දේ ප්‍රමාණ කිරීමයි විද්‍යාව කියන්නේ කියලා. තීන මිද්දේ වැටෙන්නේ කොහොමද? වැටලා නැගිටපු ගමන් මට මොකද වෙන්නේ? මේ තීන මිද්දේ කෙලෙස් නිසා ඇති වෙච්ච එකක්ද නැත්නම් අනිමිත්ත නිසා ඇති වෙච්ච එකක්ද? අරමුණ හරහා ගිහිල්ලා ඇති වෙච්ච එකක්ද නැත්නම් ඇඟේ වේත නිසා වෙන කතියක් නිසා ද්වේෂයක් නිසා එන එකක්ද කියලා ඒ නිින්ද එක එක දවසට එක එක වෙස් පෙරෙනවා ඒක අවබෝධ කිරීම හරහා අනුන් නිින්ද යන්නේත් මේකේ මමත් නිින්ද යන්නේ මේකේ මේ නිින්ද කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයක් මේක පටිච්ච ඉදපච්චේතාවයක් අදාළ හේතුව නිසා මේ නිින්ද යන්නේ කොකෙලෙස් සහිත වෙන්න පුළුවන් කෙලෙස් සහිත වෙන්න පුළුවන් කෙලෙස් සහිත නම් මම මේකට සක්මන් කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ කෙලෙස් රහිත නම් මම මේකට අවදි වෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ කියලා ඒ තීනමිදී කියලා අපි සාමාන්‍යයෙන් කියන විද්‍යාවක් තමයි. ඒක ආකාරයකට ඒකට අවදි වෙන්න ඕනේ. ඒ වගේම අතීතය ගැන කල්පනා කරන්නේ අනාගතය ගැන කල්පනා කරන්නේ මම විතරක් නෙවෙයි. ඒක මේ ස්වභාවික වර්ණයේදී අපේ ඥානගත වෙච්ච ස්වභාවයක්. අපේ જાතිය අපේ අපේ ඥානය, ಜಾති රටේ ඥානය ඊගා પરම්පරාවට පාස් කරන්න නම් අපි ඉදිරි પરම්පරාවටවත් දුකක් නැති කරදරයක් නැති අනතුරක් නැති තැනකටපත් කරන්න ඕන. එසපි අනාගතයේ තියෙන බයටත් දැම් වෙලෙන පෙළෙන. විච්ච දේවල් වලින් පාඩම් ගන්න. ඒ නිසා මේ මේ උද්ධච්චය කියන අනාගතය ගැන තියෙන බය විචිකිච්ඡාව කියලා කරපු අකුසල් ගැන තැවෙන ගතිය හැකි නැති කෙනෙක් නැහැ. මොකද හැම කෙනා පුද්ගලිකව තැවෙනවා. ඒක තමයි පුතඥය කියන්නේ. පෘ탁 පෘ탁 තමන්ගේ තමන්ගේ අකුසල කරපුවා ගැන තමන් තමන් තැවෙනවා. තමන් තමන්ගේ අනුදෙන සල්සුන් හදනවා සල්සන හදන හදන ප්‍රමාණයට පශ්චාත්තාප වෙවි තැවෙනවා. නමුත් හැම කෙනාම මේක කරනවා. හැම කෙනාගේම කිල්ලෝටේ හුණු තියෙනවා. ඒ වගේම උද්දච්ච කුච්ච අවබෝධ කළ යුතු ධර්මයක් මිස පසුතැවීමට සහ අනාගත තිකස්මක් ඇති කරගත යුතු දෙයක් නෙවෙයි. ඒක තමයි ඒකේ තියෙන මායාව. ඒකේ විචිත දැනගත්තොත් ඇත්තටම පසුතැවිලා අනාගත අනාගත තිකස්මක් නැත්තම් මොකාද මොනවත් කරන්නේ? කො ජමක් කරන්න ඕනේ ශක්තිය ඉන්නේ ඔතන ඉන්නේ. නැත්තම් කොහෙද මිනිස්සුෙකුට ඡන්දයක් පහළ වෙන්නේ. ඉතින් ඒ මේක මකලා දැම්මොත් ඌ නිකම්ම නිකන් මැටි පිටක් බවටපත් වෙනවා. අපිට තියෙන්නේ මේක අවිචාරවත්ව ගියොත් අපායට අරයි යනවා. ඒ නිසා ਵਿਚාරවෙත් බලන්න ඕනේ අනාගතය ගැන සැලසුම් කරන එක හොඳයි නරකක් නෑ අර කිව්වා වගේ මේ අනුත්තර විමුක්තියක් කියලා එකක් තියෙනවා බුද්ධ ආදී උත්තරමෙන් වාසලාවක් කියනවා මාත් මේක කරන්න ඕන කියන එකත් එක විදිහක උද්දච්චයක් තමයි නමුත් ඒක අවිද්‍යාවට ද්වේෂයට පදනම් වෙන්න ඕනේ. අනාගතේ පශ්චාත් පතවිල වෙච්ච නැති එක එක්කත් නැහැ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා අතීතාණු දාහනං චිත්තං වික්ඛෝපාන පරිතං සමාධිස පරිපන්තෝ. අතීතේ කල්පනා කරන කාටත් වික්ෂෝපේ තමයි තියෙන්නේ බුදුන් ඇතුළුව. ඒ ගැන කනගාටු වෙන එකයි දෝෂේ. කනගාටු වෙනවා අපි කියන සදාචාරය කියලා. අමනකම කියලා තමයි කියන්නේ තියෙන්නේ. මොකද අතීතේ ගැන කනගාටුනවා කියලා හැදෙන්නේ නැහැ නේ. අතීතේ උත්තර ලැබෙන්නේ නැහැ නේ. ලැබෙනවා නම් ඔන්න කමන්නේ අනේ සුදු උණු ගාලා බේරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිකන් බොරුවට අර තුවාලේ පාර පාර කසා නැතිලා කහ කහ හොදි ගල ගල ප්‍රීති විඳිනවා. ඉතින් ඒකේ ස්වභාවය දැක්කොත් ඒක මගේ අවිද්‍යාව, මගේ උද්දච්චය, මගේ විචිකිච්ඡාව කියන දැන මේ ඔක්කොටම තියෙන එකක්. ඒ නිසා උද්දච්චය, විචිකිච්ඡාව තේරුම් ගත්තොත් මිනිස්සයා කියන සතා හොඳට සිටියම බල්ලා කියනවා වගේ කියහගේ මුන්ද නටන්නේ මෙන්න මේකට දැන් කියලා. ඇහුවොත් උඹ මේක නේද? එහෙයි කියයි. ඔය තමනුත් නටලා තියෙන මේ පදේටමනේ. ඕකටයි විද්‍යාව කියන්නේ. ඕකටයි පිරිස් පරිපාලනයේදී අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඌට ඒක වුණා නම් මටත් ඕකම තමයි. මටත් ඔහොම වෙලාදී මම කොහොමද මේ නිගමනයට ආවේ? ආ මෙහෙම ආයෙන ඌටත් ඒකම තමයි. එයා මම කුෂිකාත්ම කරන වෙලාවේදී ඒ පැල ගැන ඉතාම සූක්ෂම අපිට හොයන්න ඕනේ. මේ පැලේට ෆ්ලෝරින් වැඩි වෙලා තියෙනවද? කැල්සියම් වැඩි වෙලා තියෙනවද? මැග්නීෂියම් වැඩි වෙලා තියෙනවද පොටෑසියම් වැඩි තියෙනවද මොකද එකක් පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන් ඒකේ රෝග ලක්ෂණ වගේක් මත කරනවා අපි කරන බිස්නස් එක කොළ වෙන පාට වෙනවා ඉතින් ගන්නෑ කවුරක්වත් ඉතින් ගිහලා හරියටම දාන වතුරේ මැනලා තියෙන්න ඕනේ TBHව ඒව නැනෝ ග්‍රෑම් වලින් මනින්න ඕනේ මැනලා දෙන්න ඕනේ දුන්න නැත්නම් ඒ ගහ ටික දවසක් කරන්නේ රෝග ලක්ෂණ මත කරලා හේ බානවා ඒක කළු ලප මත කරනවා නැත්නම් කුරුළු ඇස් පැලල්ලාස් වගේ නැත්නම් ගෙඹියස් වගේ පැලල් වලිනවා ඒ මං ගිහලා හොලන්දරේ කිය වෙලාවේදී ඒක පිළිබඳ විශේෂඥයෙක් ඌ මේ අපි වගේ නිකන් උපාධි ලැබුවෙ නෙවෙයි වැඩ කරපු එකෙක් හම්බුනට පස්සේ මං අහුව කොහොමද බලන්නේ කියලා එයා කියනවා ඒ ගහ මං වගේ කියලා හිතනවලු ඒ ගහ මැල වෙනවා නම් මං හිතා ගන්නවලු මට පිපාස වෙච්ච වෙලාවක වගේ තමයි මේ ගහේ හැටි මගේ දත්වල කහ පාට වෙනවන ะ ඒකටම අදාළ මූල ධර්ම මොකද්ද කියලා මම පොතෙන් බලපුවම ඒකම තමයිලු ගහටත් තේරිලා තියෙන්නේ. මගේ ඇඟේ යම් යම් අමුද්‍රව්‍ය ඒවට කියන්නේ ශුද්‍ර ලවණ ද්‍රව්‍ය වෙනසිච්චා මට දැනෙන අපහසුතාව වගේ තමයි මට ඒ ගහ තේරෙනවා කිව්වා. ඒ ගහ ළඟට ගියාම මට තේරෙනවා කිව්වා මෙයාට මේ දෙයට බඩගින්නක් තියෙනවා. මේ දෙයට විපාසාවක් තියෙනවා කියලා මම මේ ශාස්ත්‍රය හදාරපු නිසා ගහලකට ගිහිල්ලා ගහදියා බලනකොට යා මේ හේ බාලා තියෙන ආ මෙයාට මේ නයිට්‍රජන් මදි වෙලා මෙයාට කැල්සියම් වැඩි වෙලා මට තේරෙනවා කියලා. ඉතින් මට එනවා මට ඒක උපාධියක් තිබුණා. ඇත්තටම කියනවා පච්චත් උපාධියමුත් භාගයක් තිබ්බා. නමුත් මම බැලුවේ මේකට වෙනම මූල ධර්මයක් ඇති වෙනම සමීකරණයක් ඇති මේක බලන්න ඕනේ. ඊට පස්සේ කියනවා මට මොන උපාධියක්වත් නැහැ. මට මොනම පච්චාත්තුපදේ මම ගහ ළඟට ගිහිල්ලා මේ හොඳ ගහයි මේ ගහයි දිහා බලනකොට මට තේරෙනවලු මෙයාට මෙන්න මේ හිගේ ඇති. මේක පොඩ්ඩක් දීලා බලන්න ඕනේ. හරි නගරි. අන්‍යගේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන තමන්ගේ ප්‍රශ්න විසඳන්න ඉස්සලා ප්‍රශ්න තේරුම් ගන්න නැතුව. අපි මේ මූලධර්ම දික් කරන්න ගිය ගමන් සම්පූර්ණ අවිද්‍යාවක් ඇති. විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂ දීඩක් නැතුව යනවා විද්‍යාව මග ඇරෙනවා මුවා වෙනවා. අපි හිතනවා මේකට කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන් ජගතික ලෝකයේ ඇති. කෙලින්ම හැම දෙයකටම උත්තර දෙන සමීකරණයක් ඇති. එහෙම නැත්නම් මේක මන්ට මගේ පවුලට කියලා විශ්න ගන්න පුළුවන්. මගේ ඇසිස්ටන්ට් කියලා විශ්න ගන්න පුළුවන්. සෙක්‍රටරි කියලා විද ගන්න පුළුවන්. මේ හැම එකකින්ම කරන්නේ මේ අවිද්‍යාව සාක්කු වේදා ගන්නවා. විද්‍යාවට යන දෙන පාර කපා ගන්නවා. පැමිණෙන ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහැ. ඒක හිතා ගන්න එක මේ මට නොවිය යුත්තක්. ඒකට වෙනම කෙනෙක් ඉන්න ඕනේ ඒක අදන්න ඕනේ කියලා මේ අද්දුද්දච්ච කුක්කුච්චේට මේ විචිකිච්ඡාවට විචිකිච්ඡාව නැත්තම් විචිකිච්ඡාවේ ප්‍රමාණය කියන්න පුළුවන් බඳින්න ඉස්සලා ප්‍රේමේ බඳකට පස්සේ ප්‍රේමේ දෙකේ. බඳින්න ඉස්සලා කිසිම විචිකිච්ඡාවක් නැහැ අම්මේ ඉල්ලන දෙයක් දෙනවා. බඳලා ටික දවසක් ගියාම ගෙට යක්ෂණියක් ගෙනාවා වගේ මොනම විදියෙන්වත් ගැලවුමක් නැහැ. ඒ නිසා කාට හරි තියෙනවා නම් මේ දික්කසාද වෙන්න පුළුවන් ඕන කෙනෙකුට කියලා උසාවියේ නීතියක් ගැන පාස් කරනවා මම හිතනවා ඡන්දේ 100ක් ගන්න පුළුවන්. දැන් ද ඔක්කොටම ඕන වෙලාවකට දික්කසාද වෙන්න පුළුවන් මම රාජ්‍යයක් කරනවා මම ඒට අගමැති වෙනවා මට ඡන්ද දීපල්ලා මම ඔක්කොටම දික්කසාද වීමේ නඩු අවසර දෙනවා ඊට පස්සේ කැමැති විදිහට බඳින්න අවසර දෙනවා කිව්වොත් ඔය සදාචාර සම්පන්න සේරම කැමැති මේ ඉන්න යක්ෂණිය අමතක කරලා වෙන යක්ෂණියක් ගෙදෙට්ට ගේන්නේ මේ ගෙදර ඉන්න පෙරේතය අයින් කරලා වෙන පෙරේතෙක් යන්න හරි කැමැති මේ තරම්ම විචිකිච්ඡාව සැකය මේ විවාහ ජීවිත විනාශ කරනවා මේ පුට්ටු වීමේ වැරද්ද එකතු වෙන්නේ නැතුව තනියම හිටියනම් විචිකිච්ඡා කරන්න දෙයක් නැහැ, සක් කරන්න දෙයක් නැහැ. ඉතින් උඹ උඹ වැඩක් කරගන්නේ බුදුරජාණන්සේ සඳහන් කරනවා. තමන් ප්‍රේම කරන කාන්තාවක්, හදවතින්ම ප්‍රේම කරන කාන්තාවක් දකින්න පරපුරුෂෙක් එක්ක ඉන්නවා. තමන්ගේ ඇස් දෙකම දකිනවා. ඒකට කල්පනා මේ කාන්තා හරි ප්‍රේමණීයයි. කාන්තා හරි ප්‍රිය උපදවන සුළුයි. මමත් කෙරුවේ ඒකයි. නමුත් ඒ කාන්තාව මටම ප්‍රතිවෘත්තාවේ කියන එකක් කිව්වට කෙරෙන්නේ වෙන පුරුෂයෙක් එක්ක ඉන්නවා. මේ තරම් දුකක් Taman මැරුණොත් ලැබෙන්නේ නොගාන බීටයට හම්බෙන්නෙත් නැහැ. ඉතින් මම සෝසේ කල්පනා කරලා තියෙනවා මේ මිනිස්යා පිළිබඳව මගේ කියා ගැනීම තිබුණොත් මට මේ මිනිස්යා පෙරපුරුෂ සේවනය කරන තාක්කල් දුකයි. මම නිසා මේ මිනිස්යා මගේ කියා ගන්න තු අතාරින්. එහෙම අතාරලා ඊට පස්සේ දකින්න දාමිනියෙක් එක්ක ඉන්නවා. ඉතින් ප්‍රශ්නෙන්නේ නැහැ. ඒක කොහොමඩක්වත් පරවේසි තමයි. මේ බීසියක් කියලා මිනිහෙක් එක්ක දෙයට ප්‍රශ්න නැහැ නේ. ඒක මගේ කියාගත්තට ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒකදී කියනවා මේ විශ්වාසය පරම ඥාතිය. අවිශ්වාසය තමයි ලෝකේ තියෙන්නේ. අපේ ඥාති අපිට දෙන වද පේනවනේ. විශේෂයෙන්මගේ බණ භාවනා කරනකොට උන්න කියන තුනේ නෑ දෑනේ නෑ බෑයෝ. උන් කියන්නේ නෑ බෑ දෙක විතරයි. බුදුහාමුදුරුවෝ ඥාතියන් කියලා කියන්නේ විශ්වාසය. නිසා ඉදිරියට පැමිණිච්ච තමන් විශ්වාස කරන මනුස්සයා තමයි අපිට ඉන්නේ නෑ. ඒක නැතුව අපි මේ ලේනායට උදව් කරන්න ගියාම අපේ ඕනෑකම පැත්තකට යනවා. ඒ නිසා අපි හරියට මේ විශ්වාසය කියන එක දෙපැත්තට කැපෙන කඩුවක් කොපුවක් නැතුව පාවිච්චි කරන්න ගියොත් තුවාල වෙනවා. ඒ නිසා මේ විශ්වාසය නැතිකම නැත්තම් අවිශ්වාසය නැත්තම් මේ සැකය නැති මිනිහෙක් ලෝකේ නැහැ. හැම කෙනෙක් ගාතිනවා මේ පුද්ගලික සැකයක් කියලා මගේ සැකේ තියාගන්න එපා. තියාගන්න කියලා තිලාභයක් නැහැ මේක කවදාකවත් තියාගෙන ඉන්න විදිහට නම්බ කරන්නේ නැහැ. සැකේ අරසා කරපේකනට සැකේ මොනවද කියන්නේ පාරිතෝෂික දීවන දෙන්නේ නැහැ. තෑගි දෙන්නේ නැහැ. ඌ ඒකත් කන එක තමයි කරන්නේ. නිසා මේ සැකේ එනකොටම කියන්නේ මම නෙවෙයි ඕක. ඔක මගේත් නෙවෙයි. ඔක මගේ ආත්මයක් නෙවෙයි. මේ ජීවත් වෙන හැම මනුස්සයෙකුම තියෙන එකක්. මම ළඟට ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි උඹට ආසන පනලා සුදුරිදි දාලා මොකද කෝදලා වඩා ඉඳවන්න මට ඕනකම නැහැ. ආවනේ කරන්න තියෙන විනාශ කළ ඵලයක්. සැකේ එහෙම. අන්නව පිළිබඳ දැන ගැනීමට විද්‍යාව. කියන්නේ අපි අද විද්‍යාව කියලා අවිද්‍යාවෙන් තොර වූ තත්වයක් බලාපොරොත්තු වෙන තාක්කල් අමනයි. ඇති අවිද්‍යාව ප්‍රමාණ කරන්න උත්සාහ කරන මනුස්සයා ප්‍රායෝගිකයි. ඒ මනුස්සයා ප්‍රත්‍යක්ෂයට බරයි. ඒ මනුස්සයා යථාර්ථවාදී. ඒ මනුස්සයා දුක දුක වශයෙන් පිළිගන්න කැමති. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයිනේ. සිද්ධ වෙන්නේ අවිද්‍යාව විද්‍යාවේ වෙන් කරන්න අපි උත්සාහ කරනවා. අපි හිතන අවිද්‍යාවෙන් තන විද්‍යාව නැහැ, විද්‍යාවෙන් තන අවිද්‍යාව නැහැ. මේ දෙන එකිනෙකට රණ්ඩු කරනවා කියලා. ප්‍රතිපක්ෂ කියන වචෙන් තමයි ප්‍රතිභාග කියන වචෙන් උදාහරණ පාවිච්චි කරන්නේ. නමුත් අවිද්‍යාවයි විද්‍යාවයි දෙක හරියට කණ්ණාඩියෙන් මූණ බලනකොට අපි අපිට පේන ප්‍රතිබිම්බේ වාගේ. මගේ ප්‍රතිබිම්බය කොහොමද හොඳ කණ්ණාඩියක් නැහැ. ඒක තමයි පෙන්වන්නේ. ඒක කැතයි කියලා ඒකට ගහලා කණ්ණාඩිය පොඩි කෙරුවට වැඩක් නැහැ. මූණ කැතයි නම් කැතයි තමයි. නිසා ගමන්ගේ තියෙන කැත ටික, අකුසල් ටික, වැරදි ටික පටිච්ච සමුත්පාදානුකූලව ඉදපච්චේතාවේ හැටියට දැක ගන්න අපිට කල්යාණ මිත්‍රෝ ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා උඹට ලෝභය වැඩි, උඹට ද්වේෂය වැඩි, උඹට මෝහය වැඩි. නොමිලේ දෙන්නේ මේ සර්විස් එක. දැන් ලේවල සීනි වැඩි කියලා ගන්න සල්ලි ගන්න බෑ. ලේවල ප්‍රෙෂර් එක වැඩි කියලා බලන්න උපකරණයක් එපායි. ඉස්සරහ දොස්තර කාට යන්නේ දැන් මොකක්වත් නැහැ. ලා යාළුවෝ කාට යනකොට ඒගොල්ලෝ බල්ලා කියන උඹට තණ්හා වැඩි. උඹට මාන්නේ වැඩි. උඹට තරහ වැඩි. ඉතින් අපි අරුවට කන්න ගන්නවා. උඹට වැටන්නේ නැහැ මට තණ්හා තිබුණාට කියලා අපි කන්න ගන්නවා. නේ අර නොමිලේ ලම්බින සර්විස් එක අයින් කරන ඉතාලට සබ්‍රක්‍මචාරින් වහන්සේලා නැතුව මේ ගමනේ යන්න බෑ. හැබැයි හැම සබ්‍රක්‍මචාරින් වහන්සේලාම හොඳ දොස්තරලා නෙවෙයි. ඒගොල්ලන් අනුන්ගේ සීනි කිර කිර ඉන්න මිසක ඒගොල්ලෝ තමන් වැඩක් කරන්නේ නැති සබ්‍රක්‍මචාරින් වහන්සලා හම්බෙච්චාම හොඳයි කිව්වට ස්තුතියි ඔයාගේ පැත්තකට වෙන්න කීතයි. නමුත් Tamange වැඩ බලා ගන්න කෙනෙක් නම් එහෙම නැසයා කියන්නෙත් නැහැ කිව්වොත් ඒක ලොකු වටිනකමක් තියෙනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ කම්පරණචාරින් වහන්සලා හරහා අපිට මේ ප්‍රතිබිම්බය ධර්මයේ හරහා අපිට මේ මේ පේන මේ ප්‍රතිබිම්බය බුදුන් හරහා අපිට මේ ප්‍රතිබිම්බයෙන් තොර එනතම මේ ගඳ ගහන සත්‍යයෙන් තොර මේ අප්‍රසන්න තත්ත්වයෙන් තොර වෙන සත්‍යක් නැහැ. ඒ සත්‍යයට මුහුණ දුන්නයි කියලා කවදාකවත් ලෙඩක් තොකක් හැදෙන්නේ නැහැ. අටුවචාන් වහන්සේලා සඳහන් කර තියෙනවා භාවනා කරනකොට নানা ආකාර කරදර මතුවෙන එකක්වත් දරා ගන්න බැරි මට්ටමට එන්නේ නැහැ. හැබැයි හිතා ගන්න බැරි දේවල් නම් එනවා. ඒ කියන්නේ භාවනා දියුණු වෙනවා. ඉතින් යෝගාවචරයක් කියනවා මම යන ගමනේ සම්පූර්ණ කාපට් දාලා තියෙනවනේ හැප්පෙන්න බෑ, හෙලෙන්න බෑ, හෝන් ගහන්න බෑ, කවුරුත් මට සිග්නල් දාලා ඉස්සර කරන්න බෑ කියලා. එහෙනම් ඉතින් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව <coughs> සාංකාවක්වත් දන්නේ ඉතින් මේකේ තියෙන තකතිරුකම තමයි මම දන් දෙන නිසා මට දුක් වෙන්න බෑ කියලා හිතන කියනවා. මං සිල් රකින්න නිසා මට කවුරුත් නිග්‍රහ කරන්න බෑ කියලා හිතන කියනවා. බලාපොරොත්තු වෙනවා. මම සමාධි භාවනා කරනකොට මේ ත්‍රිගුණට දෙඩි දුක් වෙනවා. මොකද ඒ කියලා. එහෙනම් තමයි මන්ත්‍රේ මතුනට යකා එනවා පරල වෙලා. ඉතින් අහන්න දෙයක් නැහැ. යක මන්ත්‍රේ මතුරන්න නැතුව හිතුව පරල වෙන්නේ නැහැ. මේ මන්ත්‍රේ මතුව පරල වෙනවා. පරණට පරිසංසාරේ එන්න තියෙන ඇරියස් එක දුක් ටික දෙනවා. ඒකෙන් තේරෙන්නේ භාවනා වැඩ. ඒතර මිච්ඡර සිල්වන්තෝ දානවන්තෝ භාවනා කරන මට මේ දේ වෙන්නේයි කියලා අහනවනම් ඒ තරම්ම මාන්නයක් තියෙනවා. ඒ තරම්ම සත්‍යයට මුහුණ දෙන්න පුළුවන් බැරිකමක් බැරිකමක් තියෙනවා. ඒ නිසා විද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ අවිද්‍යාවයි අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ විද්‍යාවයි කියන එක හරි අමාරුයි sannivedana කරන්න කියලා දෙන්න උදාහරණයක් වශයෙන් තමයි කියන්න තියෙන්නේ සුඛයට ප්‍රතිභාග වෙන්නේ දුක දුකයට ප්‍රතිභාග වෙන්නේ සුඛ මේ දේ දන්නේ නැති නිසා අමනයා පෘථග්ජනයා සැප විතරක් හොයන ගමනක් යන්න හදනවා. කොච්චර අංශභාගෙද? කොච්චර එකස්පොට්ටේද? කොච්චර අන්ධ પરම්පරාවක්ද? ඉතින් එවැනි પરම්පරාවක් නේ අපේ අම්මලා තාත්තලා ඔක්කොම ඉඳලා තියෙන්නේ. අපිත් තාම වැඩි හරියක් ඉන්නේ. ඒක නිසා විද්‍යාවට ප්‍රතිභාගය නැත්නම් අවිද්‍යාවට ප්‍රතිභාගයේ විද්‍යාවයි කියලා දැනගත්තා නම් මේ manussකම ඇතුළේ සියලුම නිවන් ලබන්න ඕන ටික අමුද්‍රව්‍ය ටිකක් පරිශනාකාරයත් උපදේශ පොතත් ඔක්කොම තියෙනවා. කවදා හරි කවුරු හරි තේරුම් ගත්තොත් මේ අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාව කියලා. අවිද්‍යාව ඇති වෙන්න තියෙන නිසා තමයි ළඟ. පරිශෙන්ට වස්තු ඇති වෙන්න තියෙන නිසා. ඒ වස්තු ටික තමයි අයිතිකාරය. මේ පරිශනාකාරයට තමයි කය කියන්නේ. ඒ නිසා පිට හොයන්න දෙයක් නැහැ. පිට හොයන්න ඕනේ. ඒ වගේම වැඩ කරන කෙනෙක් තව කෙනෙක් ඉන්නවනම් එයාත් එක්ක ගනුදෙනු කරලා කමන්නේ නැහැ. මොකද එයාගේ අත්දැකීම් මට බෙදා ගන්න පුළුවන්. මේ ශරීරේ කාමයට පාවිච්චි කරන මිනිහා, දොඹකරයකට පාවිච්චි කරන මිනිහා, අනුන්ට කියා බාන්න පාවිච්චි කරන මිනිහා, මිනිහා දුකෙන් දුකටපත් වෙන ಜಾති මිනිහෙක්. එයාගෙන් උපදෙස් ගත්තොත් වැඩේ ජෝම් බාස්ට ගියා තමයි. අද උඟ දෙනෙක් කැමති ජෝම් බාස්කෙන් උපදෙස් ගන්න. භවනා නොකරන මේ සංසාරේ සැප හොයන එහෙම නැත්නම් මේ දුක් ගෙවම් කරන්න භාවනා කරන දුක් ගෙවන්නේ ලෙඩ නැති කරන්න භාවනා කරන මේ කහණේ කර බඩ රිදෙන එක නැති කරන්න භාවනා කරන නැත්නම් කායික දුක් නැති කරන්න භාවනා කරන જાතියට හරි ඉල්ලුමක් තියෙනවා. ඒ ඉතින් වැඩි ජෝම් බාස්ට කිය කතාව තමයි. බුදුහාර කියන මේ පාර යනකොට ඒවා නැති වෙයි ඒවා අතුරුඵල ප්‍රධාන ඵලය තමයි ඒවා හොයන්න මේ එළ හොයන එළවුම ඇවිල්ලා තියෙන අවිද්‍යාවෙන් අන්නේ අවිද්‍යාව ප්‍රමාණ කරන්න. ඒ අනුන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කරන්න යන එක බෙල්ල ගහලා යන වැඩක්. තමන්ගේම දරුවෝ වුණත් තමන්ගේ අම්මා තාත්තා වුණත්. නමුත් තමන්ගේ තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කරන එක තමයි ලොකුම අත්ත කුසලිය. අත්ත සිද්ධිය. අපි ඒක නොකරණ්ඩයි මේ අනුන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කරන්න හදන පව් කොන්තරත් බාර ගන්න තියෙන්නේ. ගන්සබා බිස්නස් බාර ගන්න තියෙන්නේ තමන්ගේ අවිද්‍යාව තමන්ගේ තියෙන අඩුපාඩුකම් දැකීම වක්කාර දනවන සුළුයි. ජුගුප්සා දනවන සුළුයි. ආත්ම නිෂේධනයක් කරන සුළුයි. ඉච්ඡා බංගත්වයක් කරන සුළුයි. ඒකට තියෙන උත්තරේ තමයි ශ්‍රද්ධාවයි කුසල ඡන්දයයි සීලයයි. ශ්‍රද්ධාව කුසල ඡන්දේ සීලේ තියෙනවනම් ඉච්ඡා බංගත්වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කුසල ඡන්දේ සීලේ තියෙනවනම් තමන් තමන් නිඳා කළා කතා කරන්නේ නැහැ. මට මේ දේ අඩුයි කියලා හීනෙකටවත් හිතන්නේ නැහැ තේරෙනවා අමුද්‍රව්‍ය සේරම තියෙනවා ඇති වෙන්න අවිද්‍යාව තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන මොඩකම් තියෙනවා ඒව සමහරු පෙන්නලා දෙනවා කරුණාවේ මෛත්‍රියෙන් සායක නැතුව මෙන්න මේක ප්‍රමාණ කරගන්න පුළුවන් නම් අවිද්‍යාව ප්‍රමාණ කිරීමටමයි විද්‍යාව කියලා කියන්නේ ඉතින් මේක ওই වචන දෙකයි ඔය පොතේ සඳහන් වෙන්නේ අවිද්‍යාවට ප්‍රතිභාගය මොකද්ද අවිද්‍යාවපන අවිද්‍යාව විසාක කිං පටිභාගෝ අවිජ්ජාය ආවසෝ අවිජ්ජාය පනයියේ කිං පටිභාගෝ අවිද්‍යාවට ආර්යාවෙන මොකද්ද ප්‍රතිභාගේ එතකොට ධම්මදින්නාව කියනවා අවිජ්ජායකෝ විසාක විජ්ජා පටිභාගෝ එච්චරයි කියන්නේ මම ඔය අමතරින් ඔය මම අතින් දාලා කිව්වේ ඊට පස්සේ අහනවා මේ විද්‍යාවට මොකද්ද ප්‍රතිභාගය කියලා නිබ්බාණා තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමටමයි නිබ්බාණය කියලා කියන්නේ ඥාන මොකක්වත් නැහැ. අපි හිතනවා නිවන කියලා වෙනමම ක්‍රිස්ටලයිස් වෙච්ච මණ්ඩි මිදිච්ච මොකක් හරි ඇටයක් හරි මොකක් හරි මණිකක් වගේ දෙයක් හරි මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඉතින් අපි මේ දේ හොයාගෙන යන්නේ අර එලිච්ච පිටිපස්සේ මේ තන බුරුල්ල වැටෙනකන් යන හිවලෙක් වගේ. ඒ නිකන් එලිලා වගේ නෙදී නිකන් යනකොට ඒ වැටෙයි වගේ හිතෙනවා. මෙලෙක් මාස ඉතින් පස්සේ යනවා කෙලෙක් වක් කරගෙන මේ දන් දි තියනකොට මේ සිල් ලක්ෂණයට නිවන වැටෙයි කියලා. වැටිච්ච සැර කණ්ඩ. වැටෙන්න දෙයක් ඔක ඇත්තේ නෑ. තමයි මේ කරගෙන යන මරිකම, අමනකම, අවිද්‍යාව, මෝහය ඉන්නේන වෙලාවේ මේකයි නිවන කියන්නේ. මේ නිවන කියන්නේ මේක හරිය කියලා දැකීම. වැරදි දැකෝ පශ්චාත්තාප වෙනවනේ. තෘෂ්ණ දුක මෙච්චර දන් දෙන මටත් මේ දුක එනව නැද්ද කියන විතර සිල්ලාගෙන මටත් දන් දෙනවා අර මාතර පැත්තේ කොහොමද තැනක මේ වැල්ලයිනේ තියෙන පන්සලක සිල් දවසේනේ ඔය සුනාමි ආවේ පන්සලත් ගිහලා සිල්ලත්ව සේරම ගිහිල්ලා. එක බෞද්ධ එක්කක් කියවෙන්නේ අයිය අපෝ මෙච්චර සිල් අරගෙන ඉඳච්ච මේ මූදට අරගෙන ගිය කියලා. ගිනියලා. ධර්ම රසාවක් තියෙනවනේ කියන්නේ තියෙන්න බෑ. ඉතින් ඔය කියන එක නෙවෙයි ධර්ම රසාව කියන්නේ. ඒක නෙවෙයි ධර්ම අරසාව කියන්නේ. ඉතින් ගිය මනුස්සයෙක් කිව්වනම් අනේ මට මැරෙන එක හොඳයි සිල් අරගෙන හිටියේ මට ප්‍රශ්නයක් නැහැ කියලා අන්නේ එතන නම් ධර්මයක් තියෙනවා. මේ ගොඩ ඉන්න කට්ටිය කියන්න හදනවා. මේ සුනාමි ඇවිල්ලා හරියට මුස්ලිම් කාරය විතර ගැහුවේ බෞද්ධයට ගැහුවේ නැහැ. මුස්ලිම් පිරිම වලට ගැහුවා, කතෝලික පිරිම වලට බුදු පිරිමට ගැහුවේ නැහැ කියලා හරි සන්තෝෂයක් නිකන් හොරතලයක් හදාගන්න හදනවා. ඊව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට ලක් වෙච්ච මනුස්සයා ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද කියනවා? ඒක ඒකේ අක්ෂේ කොහෙද? මේ පානදුරේ පැත්තේදී. රැල්ල ඇවිල්ලා ගහගෙන ගියලු බක් ගාලා. ගිහිල්ලා කටුකම්බයට ගිහිර වුණාට පස්සේ මට කල්පනාවලු දැන් දෙක එනවා ෂුවර්. ආයි කතා කරන්න දෙයක් නැහැ. මිනිහා හිතවලු මම ඉන්නකම් මිනිසුන්ට සම්භාහණය කරා. අතයි කකුල් දෙකේ සම්භාහන කළ විශාල පිරිසක් මම උඩ දැම්ම මම මේ සුරංගෙන් බේරුණොත් මම ඊට පස්සේ සම්භාහනයේ සඳහා මගේ ජීවිතය කැප කරනවා එහෙම නැත්නම් ගසන කියාවේ කියලා නිකාර එක හොල එක සම්පූර්ණ ජීවිතේ පැහැර ගන්න ඩැහැ ගන්න සුළු රැල්ලකට ඇවිල්ලා මිනිහා ගිහිල්ලා ගහකට හිර වෙච්ච වෙලාවේ රටකට හිර වෙච්ච වෙලාවේ කල්පනා වුණාලු මම මේ හොඳ වැඩක් කරලා තියෙන නරක වැඩ කල්පනා වෙලා නැහැ මම ඉතුරු වුණ සම්භාහණය ගැන බලනවා කියලා අනේ දෙවෙනි රැල්ල ගියාලු මොකක්වත් උනේ නැහැ ඊපස්සේ මනුස්සයාර මම පරිවර්තනය කරන්න හිතාගෙන සම්භාහණය කොට පරිවර්තනය කරලා මට ගෙනලා පූජා කරලා මම මින් ඉදිරියට සෝන්ච මගේ ජීවිතේ පුළුවන් තරම් ලැබෙන කෙනෙකුට මේ අත්පය සම්බාහනය කරගෙන ජීවත් වෙනවා මට සුනාමිදී කල්පනා වුණේ එච්චරයි ඒක ධර්මයි ඒක මේ කවුරුත් ඉඳලා ආශිර්වාද කරලා මේ සුනාමයේ ධර්මයටත් යටයි නැත්තම් ධර්මයේ සුනාමයටත් යටයි බයිලා මුකුත් නැහැ එතන වෙනම සගහගෙන යන්න ඇති ඒක ගියේ නැහැ ඒ කරදරේදී අනුන්ගේ නෙමෙයි Taman එක දිහා බලන හැටි තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව එනකොට, මෝඩකම එනකොට, මේ දුක එනකොට ඒකට මුහුණ දීලා ඒක මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියන එකටයි විද්‍යාව කියන්නේ. ඒ විද්‍යාව පිළිපැත්තම නිවන තියෙනවා. ඒ නිසා අපිට මధుරේ කණේ කියව ගන්න පුළුවන් නම් මුල මැදාක දැක්කට පස්සේ අපිට පේනවා අනේ වෙනද නම් මම එක්ක මధుරව තලනවා නැත්තම් මේකට වෙහෙස වෙනවා අද මට ඉන්ජන නැහැ ස්පන්දන නැහැ මොකුත් නැහැ මధుරේ කෙනේ හරි බලන්නලා ගියා ඉතින් ඒක නිසා මට වෙනදා තරම් කංකරච්චල මොකුත් නැහැ දෙරිමේ ශක්තියක් තියෙන බව තේනවා මధుරවාටත් රැයට උයන කැම ටික පවුල දෙන එක කාලා ජීවත් වෙන්න පුළුවන් දැන්. අපි දළුවා නම් උට රැයට කැම ටික හම්බෙන්නේ නැත්නම් ඒ නිසා කරගෙන ඉන්න බලන්න ඒකට නිවන කියලා කියත හැකියි. ඉතින් ඒකට කවුරක්වත් කැමති නැහැ නිවන කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ නිවන තියෙන එක පන්සලක තියෙන්න ඕනේ නැත්නම් භාවනා මධ්‍යස්ථානක තියෙන එක මේ ධර්ණ ගහගෙන වද්ද පරියන්ක කරන අද්දක වහගෙන ආනාපාන සතිය කරනකොට නිවන දකින්න ඕන කියලා හිතානින්. අර මම දුවේ කනකොට එන දේ දැකලා නිවන තිකේ හිතන්නේ නැහැ නේ. කවුරුරි අසාධාරණයෙන් තමන්ට බයිනකොට තේරෙනවා මේ මාසයට වයර් මාරු වෙලා තියෙනවා මේ අපි පොඩි අයියට බනින්න වෙනකොට මට බනින්නේ මම නෙවෙයි වැරද්ද කරේ අයියා කියලා හිතන බයින්නේ කියනකොට hina වෙන්නේ නැත්නම් ඒ කරවන අහගෙන ඉන්න පුළුවන් නේද මේ බයින බැනිද ටික තුරක් යනකොට තේන වයර් මාරු වෙලයි කියලා. ඒ අපේ මූණේ ප්‍රතිචාරයක් නැතිව උට තේනවා යන්නේ ඊතලේ විදින්න වෙන තැනකට කියලා. ඊට පස්සේ වල්ලා අතට දීලා පටලුණා තැහෙන පෙට්‍රල් පිච්චුව කමන්නේ කියලා එන්න පුළුවන් නම් උකයි නිවන කියන්නේ. වෙන්න තියෙන කරදර රාශියක් වෙන්නේ නැතුව අතහැරිය. අපි එහෙම නෙවෙයි. ඔබ දැන ගියන් ඔබ කාටද මේ කතා කරන්නේ? අර කමය ගාලේ මනසක වියා කරනවට බයිනවා. අතපොප හැටියට බයිනවා. පාර මැදිදි වෙන මොනිසා බයිනවා. අපි මොනවාරි එකක් හොයනවා අපේ මාන්නයට කිලි කුලප් වෙන. මනෝට ඒ මනසයට වෛර මාරුලා තියෙනවා. ඒ මනස වෙන කාටද බයින්නොත් නැත්නම් අපිටම බැන්නේ කියමුකෝ. ප්‍රශ්නයක් නැහැ නේ ඔය වෙච්ච එක නෙබලින්නේ. ඒ මේ කවුද ඇහලේ පොළ කරපු වැරද්දට මැද්දොබ්බන්න කපන වැඩක් නෑ අපි කරන්න හදන්නේ. ඉසල නාම රූප වලින් බැනුම් ආලා ඊගාව නාම රූප වලට අපි වයින්නවා. යම් කියනෝනේ ඇහලේ පොළ වෙනුවේ මැද්දොබ්බන්න කපන එක කැතයි කියලා. හරි මේ වෙලාවේ මේක විස ගන්න දැන් වෙච්ච එකට මේ බණින්නේ. ඒකට කියන්නේ ඇත්ත ඒ වෙලාව නම් වෙන්නේ නැති. මේ මිනිහා නෙවෙයි මම පොඩ්ඩක් හැදෙන්න බලනවා. අනේ සමාවයක්. උඹට පුළුවන් නම් හැදියන්. ඒකට සාසනය කියන්නේ ඕකත් ඇලලා දාමු. උඹට අතාල වෙන අල්ලගන්නේ. මං අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට නිවන කියලා කියනකොට කවුද කැමති? ඒගොල්ලෝ කියන්නේ නිවන මේ ආත්මෙ ගන්න බෑ. ඕම නිකන් ආවට ගියාට තියෙන කන්නේ උලේ පිළේ තියෙන කන්නේ. ඒකට වෙනමම මේ සුදු වැඳගෙන පිරුවට වැඳගෙන අඳු කුරු පත්තු කරන තියෙන තැනක නිවන් තියෙන කියලා. එතන නිවන් ඇත්තෙම නැහැ කියලා විතරක් මතක තියාගන්න. ඒ තැන් වල නිවන නැහැ. අර මාන කවියක් තියුණා මේ දේවාලය ඇතුලේ තිරේ පිටිපස්සේ හඳුන් කුරු ගහපු තැන දෙයියෝ නැහැ. පාර හදන දැන කුකුරු කොටන දැන තමයි දෙයියෝ ඉන්නේ. කපුවා යම්මර කැමති නැහැ එව්වට දෙයියෝ යන්නේ. එයා ලොක් කරලා තියන්නේ දෙයියෝ ඇතුළට දාලා තිර හතකින් අහලා ලොක් කරලා යතුරු අරගෙන යන්නේ කපුවා. මොකටද ඒ? බන්දිටන කට්ටිය ඇතුළට යනවා නෙවෙයි දෙයියෝ එළියට යයි කියලා. ඒක බිස්නස් එකනේ. ඒකල කියන ෂුවර් එකට මගේ දේවල් දෙයියෝ ඉන්න මොකද මම එනකොට ලොක් කරලා ආවේ. ඕගොල්ලන්ට ඕන යතුරු මගේ අතේ වඳුරු පාකුණම් අරගෙන එන්න මම යතුරු අරිනකොට සාදුකාර දෙන්න. පළවෙනි තිරේ යනකොට රුපියල් 100ක් ඕනේ. දෙවෙනි තිරේ යනකොට 1000ක් ඕනේ. තුන්වෙනි තිරේ අරින්නම් 10000ක් ඕනේ. හතරවෙනි තිරේ අරින්ට ලක්ෂයක් ඕනේ. අන්තිමට අපේ ලෝකපච්චෝ අපේ අපිට තමයි අයිති ඔය මේ එම්බැක්කේ දේවාලේ. එම්බැක්කේ දේවාලේ කපුව අපි. ලුකෝපච්ච කියලා තියෙන. එතකොට බාප්පා කෙනෙක් ඉඳලා තියෙනවා. අර බාප්පත් එක්ක කතා ඇල්ල ආ පුංචි බණ්ඩේ කියලා ඉතින් පුංචි බණ්ඩගෙන හදා ගමන තිර තුනක් කරලා. ලුකෝපච්ච බීලේ ඇඳලා තියෙන කටාගෙන කියලා තිර හැතුලෙම ඇතුලේ බලනකොට මාලකට කාච්ච ආයුධ කැලි ටිකක්ලු තියෙන්නේ. අර කපුවට කපු කම සේරම ඉවරයි. තෝ ඇවිල්ලා මේ කරලා ගියේ කඩප්පුලි වැඩේ බලපිය. මටත් මේක මම හම්බ කරන්න යන්න හම්බෙන්නේ නැහැ මේක ඇතුලේ තියෙන යකඩ කෑ ටිකක් විතරයි කියලා දකින්නවනේ ගිය විනියා. ඔකට කියන්නේ දේවාභරණ කියලානේ. ඕකනේ කරද්දේ තියාන වේල් අවිද්දවන්නේ. ওই tire අරගෙන යන්න නම් කපුවන් හැයෙක් වෙන්න ඕනේ. ඌ කැමතිත් නෑ යනකට. ඉනිසා මේ අභ්‍යග්යක් වෙන වෙලාවේ කරවන ඉන්න. කලබල වෙන්න ගියොත් එහෙම ওই පරණ පුරුදු චාරිත්‍රය නකරවන ලබන මොකක්වත් වෙන්නේ නෑ. ඉතින් මේ විදිහට මේ අවිද්‍යාව නැති තැන විද්‍යාව ඒකටයි නිවන කියන්නේ කිව්වොත් කිසි කෙනෙක් කැමති වෙන එකක් නෑ මේ වර්ධින හැමතැනම නිවන තියෙනවා කියලානේ මේ කියන්නේ. නොතේරෙන හැමතැනම නිවන තියෙනවා. රිදෙන කෙනෙහෙන හැමතැනම නිවන තියෙනවා. වේදනාව තියෙන හැමතැනම නිවන තියෙනවා. බෑ කියන හැමතැනම නිවන තියෙනවා. හා කියන කිසි තැනක නිවන නෑ. සුඛී තියෙන තැනක නිවන නෑ. නොතිබෙන්න තියෙන ඊට වැඩි කියලා මං කියන්නේ. ඒ නිසා අහනවා අවිද්‍යාවට ප්‍රතිභාව විද්‍යාවට ප්‍රතිභාව නිබ්බාණං කියලා කියනවා. එතකොට අහනවා නිවනට ප්‍රතිභාග මොකක්ද කියලා. එතකනවා අච්චරා සාහුසෝ විසාක පඤ්ඤා. උඹ ප්‍රශ්න ඇහිල්ල සීමාව ඉක්ම වේවයි කියලා කියනවා. දැන් ඔක්කොම කරලා නිවන දුන්නාට පස්සේ ආනෙත් මේක මොන කරන්නද කියලා. නිවන ඔක්කොම කරලා නිවන දුන්නාට පස්සේ දැන් මේකට ප්‍රතිවාදින් කියනවා උඹ ප්‍රමාණී සීමාව ඉක්මවා. මේ ප්‍රශ්න අහන්න ඕනේ ප්‍රයෝජනය සලකලා විතරයි ඔබ මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ අහනවා තර්කයට තත්කමකට කාදා නිවන් දකින්න බෑ බුදුහාමරෝ දේශනා කරන අතලද මේ Brahmacharya මේ නිවන පරියෝසානන් නිවනෝ ගදන් නිවන නිවන අවසාන කරගන්න තියෙන නිවන නිම්න කරගෙන තියෙන නිවන පරමාර්ථ කරන තියෙන ඒක මොකටද කියලා අහන්න එපා නිසා කටුකුරුන්ද සාන්තේ ලස්සන කිව්වා නිවනේ පරමාර්ථය හොයන කාට කිසිදාක ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා. නිවන පරමාර්ථය නම් උගේ පරමාර්ථය හොයන්න දෙයක් නැහැ. ඒක උදාහරණයක් වශයෙන් කියන වතුරේ ජීවත් වෙන මාළුවාට හැමදාම කවදාක ප්‍රශ්නයක් වෙනද වතුර කියන්නේ මොකක්ද කියලා. ඒකෙම හීනවා හීනකින් අතිසඳ අපි වතුර දෙන්න නිර්වචනයේ මාළුවට ගැලපෙනවා කියලා. කද්දාවත් නෑ. ඌ තමයි වතුරේ උපන්නේ වතුරේ ඉන්නේ වතුරේ මැරෙන්නේ. උඩ කාදාකත් වතුර ප්‍රශ්න නෑ මොකද වතුරේ ඉන්නේ. ඌට ඇවිල්ලා මේ ජල විද්‍යාඥයෙක් කියලා ජලය පිළිබඳ නිදර්ශනයක් දුන්නොත් එහෙම මූණට කියලා ගහાવી. "තෝ මොකක්ද යකෝ දන්නේ මං උපන්නේත් වතුරේ උන්නේත් වතුරේ මැරුණේත් වතුරේ මං කවදාවත් වතුර ගැන දන්නේ උඹ මේ කීයක් හරි හම්බ කරන්නේ මේ ජල විද්‍යාව කියලා විද්‍යාවක් හොයන්නේ මේ වතුරේ ඉන්න මටත් එනවා වතුර නිර්වචනය කරන්න. ඵලයන් මම උගඩ බලන්න කියලා. එතන නිවන දන්න මිනිස්සු බෞද්ධ දිහා බලලා දෙකොණෙන් hina වෙනවා. මේ දුක එනකොට දුකෙන් මගහරිනවා. බැනුවක් කරදරයක් ඇහෙනකොට ගහපා දෙනවා. ඒක ලියවිල කියන මොකටද මේ තටමන්නේ? නිවන් දකින්න. මේ සත්‍ය අවබෝධ කරගන්න. එන්නේ එන සත්‍යයටම අගාරියු. දුකට මුණ දෙන්නේ නැහැ, නින්දාට මුණ දෙන්නේ නැහැ, මේ කරදරයට මුණ දෙන්නේ නැහැ, අපහසුයට මුණ දෙන්නේ නැහැ. ඒකට ඉසන විශේෂ යන්ත්‍රය මන්ත්‍රයක් ඇති කියලා. ඉතින් නිසා මේ ධර්ම කොටස වලට කියන්නේ වේදල්ල ධර්ම කියලා. මේකට කියන්නේ ඊටාම ගැඹුරෙන් තේරුම් ගත යුත්තක්. මේ තේරුම් ගන්න වෙලාවට හිතනවා භාවනා කරන්න තු කරන්න පුළුවන් කියලා. ඒක භයානක වැරද්දක්. භාවනා කරන කෙනාට මේක ඇහෙනකොට මේක තේරුණා නම් මේ කාකල් භාවනා පරියන්කේ සක්මනේ ඉතින්දා වැඩ කරනකොට තමයි සතිය පවත්තන්ට හැම බාධාවක්ම නිවනේ පණිවිඩකාරී. දුක්ඛ සත්‍ය පිළිබඳ නියෝජනයක්. සමහර ඒවා අපිට දරා ගන්න බෑ. පුළුවන් ප්‍රමාණය දරන්න දැරීමේ ශක්තිය වැඩි වෙනවා. වැඩි වුණාට අන්තිමට ටික ටික ටික වැඩි වෙලා නුරුස්නා ගති, චෝදනා, අභූත චෝදනා මොනවා හරි කියන්නකෝ. ඒ කියන හැම දෙයකටම ටික ටික ටික ටික දරා ගන්න පුළුවන් නම් කවදා හරි ජීවත් වෙද්දිම මරණ වේදනාව දරා ගන්න පුළුවන් කියන ශක්තිය ආපු වෙලාවේ මට ප්‍රශ්නයක් නෑ. මට ඕන කමක් නෑ. එයි නමුත් මම උත්සාහ කරනවා මේ වෙලාවේ දෙන්නේ කියලා ඒකට ආමරයි. ඉස්සරහට එන තියෙන මරණය පිළිබඳව බයක්. දැන් මට දවල් වෙනකොට පින්නපාත යනවා බත් දාහනේ වලඳන්න තියෙනවා. මහා කලවරයක් තමයි ඉතින් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම හැන්දෑවට උනොත් නාන්න තියෙන වතුර තියෙන නාන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට මරණ එනවාමයි. යෝගත්තර දවල් ගාව රැයට ගාව උදියකට හින්ද වගේ කියලා මරණය පිළිබඳ තියෙන බය ඇතෑරේ නම් අපේ ජීනෝ තත් මිටිකලා අල්ල ගන්න ගතිය එහෙම ඇතැල්ලා යනවා. ඔය අල්ලගෙන ඉන්නෙම නොමරෙන්න ඉන්න නිසා. එනිසා මරණ දුක නොඑන්න මටවත් මගේ යාට අනේ නොමරිච්ච එකක් නැහැ. ලා පුදුම බයක් තියෙන. ඒකල කියනවා මැරුණට කමක් නැහැ. හැබැයි තුවාල කරන්න එපයි කියලා කියනවා. මැරුණට කමක් නැහැ. මේ මේ මගේ මිනිහේ මූණ ලැප තියෙන බෑ. ලස්සනට හදලා තියන්නේ. ඒ නිසා මේ මිනිහ හොඳට තියෙන්න ඕන. මොකද අල්ලපු ගෙදර කට්ටිය ඇවිල්ලා බයිනවනේ නැත්තම්. ඉතින් මේ වගේ විකාරයක් මිසක් මේ මරණ වේදනාවත් ඉඳ ගන්න පුළුවන් වෙච්ච දවසේ. ඒක විඳින්න ඕනේ මරණ වෙලාවේ නෙවෙයි. විඳින බව ඇත්ත. නමුත් ඊට කලින් ගන්න පුළුවන් නම් ඉන් මේ පිටේ ඉන හැම දුකක්ම විඳින්න පුළුවන්. විඳින එක සත්පුරුෂයා. ඒක විඳින බව පෙන්නන හෝ ගහපදෙන මනුෂයා පුත්තජනයා. එහෙම කිය අපිට පුත්තජන තැනිලක වැඩම නිවන් දකින්න බෑ නිසා ටික ටික වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට වෙනදාට වඩා දුක් කරදර ඇවිල්ලත් නොසැලෙන ගතිය තමයි ළඟ වැඩෙනවා නම් ඉතින් මේ 2600 පාරණ වෙච්ච බුද්ධ ශාසන ඔච්චර තමයි ගන්න පුළුවන්. උන් ඔහිට මහා ලොකු දේවල් බෑ. නමුත් ඒක ජවයක් බව මතක තියාගන්න. ටික ටික ටික ටික වැඩෙනවා. එතකොට අපි මේ ලැබෙන ලැබෙන නිවන හම්බ වෙලත් දැන් මම භාවනා කරන විට ආරමුණ නැග ඊගාට මම මොකද කරන්න කියන අහන එක තමයි විසාකහන නිවන ලැබුණාට පස්සේ දැන් මොකද කරන්න කියලා අහන. නිවන මොකේට ප්‍රතිභාවය කියන එක කියනවා අච්චර අච්චසරාවසෝ පඤ්ඤා. අවත්‍යම ප්‍රඥාම සීමාව බැන්නවා. බුදුහාමුදුරුවෝ ඕකට තමයි උඹලා ගෙනියලා තියෙන්නේ. ඒක ගෙනිච්චට පස්සේ යනවා හරි ඒක හරි දැයි කාට මොකද කරන්න කියලා අහනවා. ඒ කියන්නේ මේ කොතරද ඉන්නේ? මේකේ ශික්ෂාගෙම ලැබුවා මතක නැහැ. ඉතින් ඒකේ වෙන්නේ ලැබිච්ච එකට නිග්‍රහයක් නේ. ලැබුව පදනමට නිග්‍රහයක් නේ නිසා ඒක බලන දැනගෙන ගියොත් ඒක තෝතින් පිළිගන්නවා. ඒක තෑග්ගක් බව දන්නවා. එතෙන් පිටියල්ලෙන් අරනෝ තියලා යනවා. මට ඕක නෙවෙයි ඕනේ මට ඊගාව එක්කනා කියනකොට අර දීපු තෑග්ගට වටිනාකමක් එන්නේ නැහැ නිසා අපිට හැමදාම නිවන ඇවිල්ලා දෙවේලේ කතා කරනවා අපි කියන පොඩ්ඩක් ඉන්න පස්සේ දොර අරින්න අපි වැඩ කියලා. නිවන නිතරම කරදර හරහා දුක් කරදර හරහා එනවා ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ඉතින් අපි කියනවා දැන් කරදරයි පස්සේ වෙලාගන්නේ කියලා. ඉතින් මුස්ලිම් මිනිස්සු ප්‍රධාන දොරේ උළුවසෙලිලා තිනවා ඊගාව අමුත්තා දෙවියන් වහන්සේ වියක දොර ඇර තබන්න. අපි කියන්නේ මගේ පුත්කලිකත්තට ඇහිලි ගන්න එන්න එපා. අපි ලාමකට තට්ටු කරන්න එපා. පස්සේ ඉන්න කියලා බලනකොට අයලා තට්ටු කරලා තියෙන නිවන. අපි කියන දැන් මට මේ සීකක්කමක් තියෙන එක. මට බඩ එකක් වන් තියෙනවා. මං කාගෙද බණුන් ආලා අහිත්තමනායෙන් ඉන්න වෙලාව මං බඩගින්න ඉන්න වෙලාව මට සීතල වෙලා ඉවයි බෑ නිවන් දකින්න. ඉතින් ඒක තමයි දුක සත්‍ය කියන්නේ. දුක සත්‍යල කිතානෝර කියනවා පස්සෙන්දී. ඉතින් මට පේන්නේ මේ වගේ ඒ දෙපසක් ගැන කියනකොට ආචාර්යන් වහන්සේලාට බින් සිද්ධ වෙන්නේ මේක තමයි ධර්මය කියන්නේ මේක තමයි නිවන කියන්නේ හුඟව දෙනෙක් හිතනවා නෑ වෙනමම දෙයක් තියෙයි කියලා. ඉතින් අන්නේ වෙන තියෙන අපේ අවිද්‍යාව තියෙන තැන විද්‍යාව පහළ වෙන්න විද්‍යාව පහළ වෙච්ච ලාවේදී ඇති වෙන ඒ මේකයි මේ ගැලවුම විමුක්තිය නිවන කියන්නේ ඒක ප්‍රශ්න නොකර ඉන්න යම් කිසි කෙනෙකුට මේ අද ධර්ම දේශනාව හේතු වුණා නම් ඒක ඒ ආකාරයෙන්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසිමු දා වේවා මේ අද ධර්ම දේශනාවත් එක්කම 53 වෙනි අංකයත් එක්කම චුල්ල වේදාල සූත්‍රය නිමාව සටහන් කරනවා සියලු දිනාටම තෙරුවන් සරණයි したん